ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ රාජපතිඳා මේ පැය හැමදාම පවත්තන් දෙන ධර්ම දේශනාවටයි එකතු වුණේ ඒ සඳහා ආශිර්වාද දෙන සූදානම් වෙලා සාදුකාරය පාත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ උනිච පරං පොට්ටපාද බික්ඛු සබ්බ සෝරූප සංඥාණං සමතික්කම පටික සංඥාණං අත්ථගමානානත්ත් සංඥං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පච්ච විහෙරති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පොට්ටවාද සූත්‍රය කියන දීඝනිකාය සංග්‍රහ වෙලා තියෙන මේ දීර්ඝ සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ අද 9 වෙනි ධර්ම දේශනාවයි සතහන් වෙන්නේ. ඒ ඔක්තෝබර් මාසයේ 24 වෙනිදා. මේ පොට්ටපාද සූත්‍රය අපි හැම ධර්ම දේශනාවකදී මුලින් සඳහන් කරගත්තා වගේ සංඥාව අනුව කෙනෙකුගේ භාවනාවේ දියුණුව විස්තර කරනවා ඉස්ලාම් පෙන්ලා දෙනවා සංඥා නිසා මිනිස්සු පටලවා ගන්න ආකාරයේ ඊට පස්සේ මේ සංඥාවම නැත්නම් සංඥා ස්කන්ධයම නැත්නම් මේ හඳුනා ගැනීම නම් කිරීම කියන මාතෘකාව හරහා නිවන් දකින්න හැටි. ඉතින් ඒ සඳහා පොට්ටපාද සූත්‍රයේ කතා ශරීරයෙන් සායන කොටසක් ගත කරලා තියෙනවා. ඒ සඳහා සර්වජන් වහන්සේ ඉස්ලාම් පෙන්නනවා මේ මිනිස්යාට තමන්ගේ අත්බව ඕලාරික අත්බව ප්‍රතිලාභේ තියෙනවා. ඒ කියන්නේ අපට මනුෂ්‍ය ශරීරයක් ලැබිලා තියෙන බව, මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන බව, මනුෂ්‍යත්ව ලැබිච්ච ඔක්කොටම හම් වෙච්චි ප්‍රතිලාභයක්. නැත්තම් හොඳ හොඳ දෙයක්. කාලකන්නිකම නෙවෙයි. ඊ අත්භව පටලාවේ ඉන්න කෙනා ඕලාරික අත්භව පටලාවේ සඳහා කාම සංඥා කාම කාම ගුණය නැසු කිරීම විතරයි දන්නේ. ඒකට කාම ලෝකය කියලා කියනවා. ඉතින් ඒ කාම ලෝකයේ කාටවත් විශ්ව කර දෙන්න ඕනේ ඒ කාම ලෝකය තාතර විශාල තරග තියෙනවා. විශාල ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ඉතින් ඒක ජය ගන්න නැත්තොත් ඉන්නවා. සාමාන්‍යයෙන් සමාජික මට්ටම ඉක්මවපු කට්ටියක් ඉන්නවා. සාමාන්‍ය මට්ටමින් ඉන්නවා. ඒ මට්ටමට නැග ගන්න බැරි පරාජිත පිරිසකුත් ඉන්නේ. ඉතින් ශීරුව දෙනා මේ එකිනෙකා පරයායමේ සටන සඳහා මේ ඕලාරික අත්භව පටලාවේ කාම සංඥාවේ කාම ගුණේ යෙදී ගත කරනවා. ඉතින් එහෙම කෙනෙකුට කවදාකවත් මරණකම්ම ඒ කාම ගුණයන් පිළිබඳව ඇත්ත කරලා ඒක දිහා බලන්න පුළුවන් ගතියක් නෑ මොකද සංඥාවේ ගැලිලා ඉන්නේ. ඒගොල්ලන්ට පොඩේ ඉන්න බෑ. නමුත් එහෙම ඉන්න වෙලාවක යම් කිසි කෙනෙකුට බණක් ඇහුනොත් කල්යාණ මිත්‍රයෙක් දකින්න හම්බුනොත්, ඊයන් යෝනිසංස්කාරයේ පහළ වුණොත්, ප්‍රතිરૂපදේශ වාසයක් ලැබුණොත්, ඒකේනට කල්පනා වෙනවා මේ ඔක්කොමලා කාම සංඥාවේ මේ විදිහට ගත කරලා මැරිලා යනවා. කවදාකවත් ජයග්‍රහණ මැරෙන්නේ නැහැ කවුරක්වත්. හැම කෙනාම පරාජිතයි. නමුත් හැම වෙලාවෙම ප්‍රතිසද කරගෙන නටනවා. මම ජය ගන්නවා. අර කටට බලනවා මම ගන්නවායි කියලා විශාල ප්‍රායෝගික පුත්තිලික වෙන්න සාමක ප්‍රයත්නයක් ගන්න. ඉතින් මේකේ මොකද්ද මේ ජීවත් වෙනවා කියලා කියන්නේ? කිසියම් අලුත් දෙයක් මේකේ නෑ අපිට පේන්න තියෙන්නේ අපි නව නිර්මාණ කරනවා මේ ප්‍රගතිශීලී වෙනවා ඉදිරියට යනවා කොහොම කරුවක්වත් එකම කක්ක පොඩේක හැසිරෙන පොරකන කක්කපණුව ටිකක් විතරයි. ඉතින් ඒකවල ධර්මයක් ඇහෙන කෙනාට කියනවා මිනිස්සෙකුට මීට වැඩිය වෙනස් තැනකට යන්න පුළුවන්. එයාට රූප ලෝකයක් කියලා වෙන එකක් තියෙනවා. කාම ලෝකයට සාපේක්ෂයි. රූප ලෝකයට ගියාම ඔය ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මොනවාක්වත් නැහැ. සියල්ල Tamanට සූක්ෂම අත්භාව ප්‍රතිලාභයක් ලැබෙනවා සියල්ල Tamanට පිනෙන් හම්බ වෙනවා සූපයක් හදනවා වගේ ආන්නේ වගේ ජීවිතයක් තියෙනවා ඒකට ඕකෙම උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කැසපට ගහගෙන දඟලලා හරියන්නේ නැහැ කියලා බණක් ඇහෙනවා එයාට ඊට පස්සේ කල්පනා වෙනවා ඇත්තනේ ඉන්නම් අපේ අත්තලමුත්තල කාර්යය දව කවදාකවත් එක එක සතුටින් මැරුනේ නැහැ. අඬවගෙන ඉපදිලා අඬවල මැරලා. මාත් මැරෙනකොට ඔච්චර මොකක්වත් වෙනසක් නැහැ. මරණ මොහොතේ එනකොට අපි හිතන්නේ මොනම දෙයක්වත් නැහැ. ඒක නිසා මේක ඩිංගිතක් කරලා බලන්න ඕනේ කිව්වහම ඒ කෙනා අර කාමයන්ගේ පොඩක් වෙන් වෙන්න උත්සාහ කරනවා. ඔන්න එදාට තේරෙනවා කාමයා කොල්ල බබා වගේ අයින් වෙන්න දෙන්නේ. එලව එලව එලව එලව පහර දෙනවා. මෙතෙක් කලනම් අපි රැස් කිරීමේ ආශාව තිබුණාට මේ කාමයෙන් වෙන් වෙන්න වෙනවාමයි. මේක පිළිබඳව අපි උත්සාහයක් කරලා බලන්න ඕනේ තාවකාලිකව මේකෙන් වෙන් වෙන්න. නැත්නම් ඉස්තර වෙන් වෙන්න කීය ගමන් අපිට පස්සේ ඉලෙලව පහර දෙනවා. ඒක විස ඉදපු විදපු විස කවු ඊතලයක් වගේ යන යන තැන හොයලා පහර ඒක තේරෙනවා අපි මේ වගේ තැනට ඇවිල්ලා පරියන්කට ගිහලා ඉඳගත්තාම ඒ කාම ඡන්දේ මාර්ගයෙන් අපිට අර අපි ගත කරපු කාම ලෝකේ සංඥා බැට දෙන හැටි මොනම චිත්තක්ෂණයක්වත් ඉඳ දෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒකට සමත උපක්‍රම කරනවා. අර කාමෙන් වෙන්වීම අපි සමහර විටක සීලෝපක්‍රමයක් උත්කෘෂ්ඨ සීලෝපක්‍රමයක් මේ කයෙන් වචනෙන් <clears throat> හික්මිලා එනදා අභිෂ්ක්‍මණයක් කරලා අරණ්‍යගත වෙලා රුක් මූලගත වෙලා ශූන්‍යාකාරගත වීම සීලයෙන් එක පැත්තක්. හැබැයි වගේම සමාධියට සූදානම් වීම. නමුත් ඒතින් ආවට පස්සේ වෙනමම ප්‍රශ්න වර්ගයක් මතුවෙනවා මේ හිතේ තියෙන නොදමුණු ගති. නැහැදිච්ච ගති, අභාවිත ගති නිසා අර කාම කාම ඡන්දේ වශයෙන් කැපි පේන පටන් ගන්නවා. විලිප්පිලා පේන පටන් ගන්නවා. එතකොට ඒකට සමත අනුග්‍රහිතේ දක්වන්න ඕනේ. සමතියට ගැළපෙන දේවල් හරි ගස්සලා දීලා කටයුතු කරගෙන කරගෙන යනකොට අර ඕලාරික අත්භාවයේ හිටපු කාම සංඥා කාම ගුණයන්ගේ හිටපු හිත කාම සංඥාවල් වල විතරයි දැන් ගත කරන්නේ කාමයේ නෙවෙයි කාම ගුණයන්ගේ නෙවෙයි නමුත් කාම ගුණයන්ගේ ගත කරන එකේ දැඩි අපහසුතාවකටපත් වෙනවා කාම සංඥාවෙන් පෙරෙනවා මම මට කියලා කිසිම පාලන ශක්තියක් නැහැ. මාව නිකන් 16ක් විතරයි, බාලෙක් විතරයි කාමච්ඡන්දය නාශරණව දාගත්ත මීහරකෙක් නාශරණව අදින අදින පැත්තට යනවා වගේ කාමච්ඡන්දය Tamanට අදිනවයි කියලා ඒක නා හිතවට ගන්න නැතුව අර සමතනුකයිටි හරියට කළොත් යම් යම් ක්‍රම මාර්ගයෙන් සුළු වේලාවකට නැත්නම් අර්පණ සමාධික මාර්ගයෙන් නිමිත අදිෂ්ඨාන කාල වේලාව නැත්නම් උපචාර සමාධිය මාර්ගයෙන් මේ පාලනය කරකට නීවරණ නැත්තට යන්න පුළුවන්. එතකොට සර්වඥයන් සඳහන් කරලා තිනවා ඒ කෙනා ඒ කාමච්ඡන්ද ව්‍යාපාදාති ඒ නීවරණ පහ වෙනුවට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත සුඛම සත්‍ය සංඥාවකට වැටෙනවා. අර හිටපු කාම සංඥාව නීවරණ මාර්ගෙන් නියෝජනය වෙනවා. ඒක කාම සංඥාව කොහොමද කියලා ගීගල් වල ඉන්න අමුදරුවන් රකින්න අන්ධ පුතඥය දන්නේ නැහැ මොකද එයා කාම ගුණයන්ගෙන් තාම වෙන් වෙලා හිතේ කලස් කරන්න උත්සාහ කරලා නැහැ උත්සාහ කරපු ගමන්ම ගඟ කලස් කපුවා වගේ ගඟ කිපෙනවා නමුත් යම් කිසි කෙනෙක් එතෙන් නතර වෙන්නේ නැතුව ගිහිල්ලා උත්සාහ කරලා කාම සංඥාවන්ගේ තියෙන කරුණා විරහිත චිතක් කම්පාවක් නැතුව ගහන ගැහිල්ල දිහා බලලා අතනෑර උත්සාහ කෙරුවොත් විතරක් කාම සංඥා වෙනුවට විතක්ක ਵਿਚාර වේච සුඛේකග්ගතා සහිත සුඛම සත්‍ය සංඥාවට වැඩෙනවා. මේ සංඥාට ආවට පස්සේ යාට අර කාම සංඥාවෙන් බැටදීම පිළිබඳව හොඳ මනාවබෝධයක් තියෙන කෙනාට වෙනවා දැන් ඒ පරිලාහි නෑ. ඒ දැවිලි තැවිලි නෑ. හිත අරමුණේ හිටියා. හැබැයි ඒක නඩත්තු කරන්න ඕනේ. අරමුණ මෙනෙහි කරමින් මේ යන්නේ ආස්වාසෙත් නම් ප්‍රස්වාසෙත් නෙවෙයි කියලා ප්‍රස්වාසයට නම් යන්නේ මේක ආශ්වාසය නෙවෙයි කියලා විතක්ක ਵਿਚාර මාර්ගයෙන් නරතු කරනවා. නරතු කරනකොට ඒකේ හිටින ගතියක් තියෙනවා. එතකොට එයාට සතුටක් ඇති වෙනවා. දැන් කාම ගුණේනුත් නැහැ, කාම සංඥාවුත් නැහැ වෙනකොට විතක්ක ਵਿਚාර විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතාවයිත සුඛම සත්‍ය සංඥාව කියන එක අඳුර ගන්න. එතකොට මේ මනුස්සයා මේ සංඥාව දිගේ පියවර තුනක් ඉදිරියට ගිහිල්ලා. යා ටික වේලාවකට දැන් කාම සංඥාව නැති බව තමා වශයෙන්ම දන්නවා. කාම සංඥාව ඒ කියන්නේ අතන මේ ඒකාන්ත වශයෙන් අපසු අපසු නොවන ආතාලට ගිහිලා නැහැ. වරින් වර දොරට තට්ටු කරනවා, ගෙට කව දිනවා, වද දෙනවා. ආයෙසරම් මේ පුද්ගලයා උත්සාහ කරලා විතක්ක ਵਿਚාරය යොදවලා අර අරමුණ මුණට මුණ දාලා තියා ගන්නවා. ඒ විතක්ක ਵਿਚාර පේචසුක ඒකාග්‍රතාව සහිත ප්‍රථම ප්‍රථම ධානය කියලා අපිට මේ කියන්න පුළුවන් සමතෙන්. එහෙම නැත්නම් විපස්සනා යෝගාවචරයට මෙනෙහි කරන තාක් කල් යම් ප්‍රමාණයකට අරමුණේ හිත පාත් ගන්න පුළුවන්. ඒක විපස්සනා භාෂාවෙන් කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්නවා කියන්නේ. ඒක පිම්බීම හැකිලි වෙන්න පුළුවන්. ආනපාන වෙන්න පුළුවන්, සක්මන වෙන්න පුළුවන්, නැත්නම් කනකොට කන බව දන්න එක වෙන්න පුළුවන්. බොනකොට බොන බව දැනගන්න එක වෙන්න පුළුවන්. ඉස්සරහට යනකොට පස්සට යනකොට අත නමනකොට අත දිගානකොට පෙරට බannකොට පැත්ත බannකොට කරබනේ ඉන්නකොට කතා කරනකොට හැම තැනකදීම ඒ තමන් කරන දේ දන්නවනම් අපි කියන එලඹ සිටි සීය කියලා. එහෙම නැත්නම් අපි කියනවා සතිය කියලා. නැත්නම් අප්‍රමාදේ කියලා එතෙන්දි දන්නවා ඒ අරමුණේ හිත තියනවා කියලා කියන්නේ කාමච්ඡන්දේ නෙමෙයි. ඒ අරමුණේ හිත තියනවා කියලා කියන්නේ ද්වේෂයක් නෙමෙයි. ඒ අරමුණේ හිත තියනවා කියන්නේ නින්දක් නෙමෙයි. ඒ අරමුණේ හිත තියනවා කියන්නේ අතීත අනාගතෙත් නෙමෙයි. ඒ අරමුණේ හිත තියනවා මේ ආශාසේව ප්‍රසවාසේ නෙවෙයි කියලා කියන්නේ සැකෙත්. ආන්න එතෙන්දි ගියාට පස්සේ ඒ සංඥාවට ඇවිල්ලා එවැනි දෙයක සංඤී වෙනවා කියලා බුදුජානක වෙනමම පාඩයක් සඳහන් කරන පොට්ටපාද සූත්‍රයේ හිතෙන්ට ගියාට <clears throat> මං හිතෙන්ට ගිය බව දන්නේ නැහැ නැත්තම් කට නම්බු කරන්නේ. එහෙමනම් සංඥාව තියනවා සංඤී නැහැ. යම් කිසි කෙනෙක් මම දැන් මේ කාම ගුණයන් අයින් කරගත්තා කාම සංඥා මාර්ගයෙන් දැන් කාම සංඥා අයින් කරා විතක්ක ਵਿਚාර වේචසුක එකක්කතාසහිත සුකුම සත්‍ය සංඥාවෙන් මම දැන් ඒක දන්නවා කිව්වොත් එයා දීපුතයක බාර අරන් තියෙනවා එයා ධූරයක් දරනවා. එතකොට එයාට සතුටක් එනවා. මේවා ශික්ෂාවෙම එන්නේ. ශික්ෂා එක සංඥා උපජ්ජන්ති, ශික්ෂා එක සංඥා නිරුද්ධන්ති. එවම් පිළිබික්කවේ ශික්ෂා උච්චති. මෙන්න මේකටයි මහන්නේ ශික්ෂාව කියන්නේ. එතකොට එයා තම සෝත්සායෙන් බනහල තමයි කීපත පරිශන කරලා තමයි වැඩි වැඩි කිල්ල තමයි ගියාට පස්සේ යට වෙන කෙනෙක්ගෙන් ආය සාධකයක් ඕන කරන්නේ නැහැ. මම කාමයේ දුරු කරයි කියලා, කාම සංඥාව දුරු කරයි කියලා. මම දැන් ඉන්නේ මේ විතක්ක ਵਿਚාර කියන හබල ගහගහ මේ මුද මැදට යන ගමනක කියලා කාගෙන්වත් දැනගන්න ඕන සංඤී වුණොත් නමුත් තුකතෙනකොට සංඥාවට යන්න පුළුවන් මේ කොතනද ඉන්නේ කියලා කරකොල තැරියවා. අන්‍ය විහිිත වෙනවා. අන්දමන්ද වෙනවා. ඒකට හේතුව සුතමේ ඥානෙ නැතිකම. ඒකට හේතුව මේක සුද්ධ වෙලා නැතිකම. නමුත් ඒකේ පාඩුවක් නෑ. දැනගත්තයි කියලා පාඩුවක් නැහැ. නමුත් දන්නවනේ තමන්ට කෙනෙකුට මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන්. නිසා සංඥාව ලබන එක වෙන දෙයක් සංඥී වෙන එක. ඒ බව දන්නකම වෙනම එකක් ඒක හුදු සුතමේ ඥානයි. ඒක හුදු සමී සම්බන්ධීකරණය. නැත්නම් sannivedanaya. ඉතින් මේ sannivedanaya අතින් නම් අපි අන්තිම දුර්වලයි. මේ මේ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍ර සාසයිත සුඛම සත්‍ය සංඥාවේ ඔක්කොමලා දන්න එකක්. කිසිසේත්ම ඒක අපිට අලුත් දෙයක් නෙවෙයි. විශේෂයෙන් මේ වගේ බණ භාවනා කරන හොඳටම දන්නවා. නමුත් ඒක කාම සංඥාවේ මේක වෙනස්. මේක දෙවෙනි ධ්‍යානයෙන් වෙනස්. මේක පළවෙනි ධ්‍යානෙමයි නැත්නම් මේ විතක්ක ਵਿਚාර සහිතව ඇතිවෙච්ච පීති සුඛ ඒකාග්‍රතාව සුඛම සත්‍ය සංඥාව කියලා කියන්නේ ආස්වාසය යනකොට එයා දන්නවා මේක ප්‍රසවාසය නෙවෙයි කියලා. එයා දන්නවා මේක සද්දයක් නෙවෙයි කියලා. අන්න ඒකට කියනවා පරිච්ඡේදනය. ඒකට කියනවා පිරිසිඳ දැන ගැනීම. වෙන්කොට දැන ගැනීම කියලා. මෙන්න මේ වෙන්කොට දැන ගැනීම තමයි මිනිස්යාගේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන්නේ. හැදියාව කියන්නේ ඕකට. සදාචාරය කියන්නේ ඕකට. සભ્યත්වය කියන්නේ ඕකට. ඔක්කොම අනාගන ජීවත් වෙනවා නම් ඒක එච්චර ලොකු ගුණයක් නෑ. ධර්මවල ස්වરૂපය තමයි මේ අනාගන ජීවත් වෙන එක. සර්වඥාන්සේගේ ශ්‍රේෂ්ඨත්වය තමයි උන්වහන්සේ කෙලස් කෙලස් වශයෙන් දන්නවා. නිකලස් නිකලස් වශයෙන් දන්නවා. අන්තිම පිවිතුරු. ඒ නිසා මොනම විදියකින්වත් තව මනසකට හිතා ගන්න බෑ. අනිත් ඔක්කොගෙමත් ඒවා තියෙනවා මේක අනාගෙන තියෙනවා. අවුල් කරගෙන තියෙන. එතකොට කිරි ගොමයි කලවම් කරනවා. දැන් අර සංඥාවට ඇවිල්ලා සංඥී වෙනවා කියලා කියන්නේ කිරි එක භාජනයක ගොම එක භාජනයක කිරි බොන්න පුළුවන් ගොම ටික ගන්න පුළුවන් කොම්පෝස්ට් හදන්න. දෙක කලවම් කරපු ගමන් දෙකම අර කිරි වල தત્ත්වය සම්පූර්ණ කොම්පෝස්ට් தත්ත්වයට වැඩ. ඉතින් ඒ නිසා මේ බණහන්නේ නැවත නැවතත් බණහන්නේ දහස්වර කඩ කඩ හදන්නේ එතෙන්ද යනකොට මම මේ ඉති මගේ තුන්වෙනි පඩියේ ඉන්නේ හතරවෙනි පඩියට යන්න තියෙන්නේ. ඕනනම් පල්ලෙහාට යන්න පුළුවන් දෙවෙනි පඩියට කියලා මේ සංඥාවදිගේ මේක දැනගන්නවා කියන එක මං හිතන්නේ සෝවන් මාර්ග ඥාන ලැබුවත් හම්බ වෙයි කියලා. නොවෙන්න පුළුවන්. නමුත් ලැබපු එක තියෙනවා. නමුත් ඒක වටිනාකම දන්න. ප්‍රමාණය කරන්න බෑ. ඒ සංඥේ තියෙන කෙනාට සිව්පිලිසිම් ව්‍යාපත් කියලා කියනවා. එයාට අර්ථ ධම්ම නිරුත්ති ප්‍රතිබහන තියෙනවා. එයා හරියටම අර්ථය දන්නවා. මම දැන් මම කාමභෝගී පුද්ගලයෙක්. මම ඉන්නේ කාම ගුණ වල නෙමෙයි. මම කාමභෝගී පුද්ගලයෙක් අමුතරව රකින්න කෙනෙක්. නමුත් මගේ හිතේ කාම සංඥා නෙවෙයි මේ චිත්තක්ෂණේ තියෙන්නේ. මගේ ඒ වෙනුවට තියෙන්නේ රූප ධර්මක බැඳිච්ච විචක්ක ਵਿਚාර වලින් මෙහෙවන ලද පීති සුඛ ඒකාග්‍රතාව සහිත සුකුම සත්‍ය සංඥාව කියලා හරියට අර්ථය දන්නවා. ඒ වගේම එයා නිරුත්ත්‍ය වශයෙන් තව කෙනෙකුට කියන්න පුළුවන්. මේ පළවෙනි කාම සංඥාවේ ඉන්නවනම් මම ඉන්නේ ඇහෙන් රූප බලමින් කනින් ශබ්දාමින් දැන් මේ වෙලාවේ මොකක්වත් නැහැ දෙක වහගෙන මට රූප වලින් ප්‍රශ්නයක් නැහැ සද්ද වලින් ප්‍රශ්නයක් නැහැ ආනාපාන කියන එක ස්පර්ශයක් වශයෙන් දැනෙනවා තමයි ඒත් ඒක තණ්හාමාන දිට්ඨි නිශ්චිතව නෙවෙයිමයි ළඟ තියෙන්නේ මම රූපෙක තමයි ඉන්නේ ඒ රූපේ තණ්හාමාන ඇති කරන එක නෙවෙයි ඒක ආශාවල් තරහවල් ඇති කරන මේ හුදු හුස්ම හුදු පිම්බීම ඇකලීම හුදු වම දකුණ කියලා හරියට නිරුක්ති වශයෙන් කියන්න දන්නවා යා. ඒ වගේම ප්‍රතිභානය කියලා කියන්නේ තව කෙනෙකුට හේතු ගන්නලා දෙන්න පුළුවන්. ඕනම හිතක මෙව තියෙනවා. ඕනම හිතක කාමයේ තියෙනවා. ඕනම හිතක කාම සංඥාවලුත් තියෙනවා. යම් කිසි කෙනෙක් දන්නවනම් කාම ගුණයන්ට වැඩි කාම සංඥාව හොඳයි. ඒ අතර දෙක මැද තමයි අබිනිෂ්ක්‍මණයදී. ඊගිය අතහැරීම තියෙන්නේ. දැන් මම අතහැරලා ඉන්නේ. తాවකාලිකව ස්ථිරයි. අතහැරියට පස්සේ දැන් මගේ හිතේ කාම සංඥාවල් වැඩ කරනවා. ඒක නීවරණ වශයෙන් ඒකත් යටපත් වෙච්චාම අන්න පළවෙනි ධානයේ කියන පිටක්ක ਵਿਚාර පීචසුකේ එකග්ගතා සහිත පතන සුක්කම සත්‍ය සංඥාව ඉන්නේ කියලා තව කෙනෙකුට විස්තර කරලා දෙනකොට බ්‍රහ්මියෙක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. දෙවියෙක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. මොන පඬිතුයෙක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අසංකල දීපු ලියුමක් මේ. ඒක නා හොඳට දන්නවා අරකින් මේක වෙන් කරලා කියන්නේ. මෙන්න මේක තමයි අද අද සමාජයේ ඔය කොච්චර ජනමාධ්‍යෙන් දිනුනෝ කියලා කිව්වත් අන්තිම අඩිය මට්ටමේ ඉන්නේ. මොකද මේක කලවම් කරගෙන කලවමේ තියෙන්නේ අපිට මේ අරක මේක මේ රත්තරන් වල කැරට් ගන්න කියන්න අපි දන්නව ඇති. මණිකක වටිනාකම කියන්න දන්නව ඇති. මොකද ඒක බඩපුරව ගන්න පුළුවන් නිසා. නමුත් මේ අත්‍යන්ත දේවල් දන්නේ නැහැ. ඒවා කියනකොට නෝ හරි ගැඹුරුයි. ඕවා හරි මේ ශූන්‍යතාව පරිසංයුත්තයි, නිබ්බාන පරිසංයුත්තයි. අපිට ඕවා කිව්වට තේරෙන්නේ නැහැ. ඕවා කියන්නත් එපා ගිහින් හරි මේ කියලා නිකම් මේකත් එක්ක ලොකු පරස්පරයක් ඇති කරගන්න. මොකද සර්වඥයන් සඳහන් බාහිර ඵලයන් කාමීද කාමී පොට්ටකට අතහැරපන් ඊට පස්සේ කාම සංඥාව වදින හැටි බලපන් කාම සංඥාත් එක්ක අත නෑර උත්සාහ කරපන් සමත ප්‍රයත්නය දෙපන් ඒක කලාදරකින් හාවහඳ දකින්න වාගේ වඩින් වලට උඹට තේරෙයි විතක්ක ਵਿਚාර සහිත නමුත් කාම සංඥා නැති තැන ආනෙ දෙන්න දිනකොට අනිත් දවසෙත් ගිහිල්ලා බලපන් මේ ගේන ගෙඩියක පොත් අරින්න වාගේ දුණු කිරිය පොත් අරිනවා මේ එක එකකින් කීකේ සංඥාව අඩු කරගෙන යන්නේ කියලා. ඉතින් ඉතින් ගියාට පස්සේ මේ විදිහට මේ මගේ දැන් කාමේ නෙවෙයි තියෙන කාම සංඥාව නෙවෙයි තියෙන මේ විතක්ක ਵਿਚාර තියෙනවා අරමුණට මෙහෙවනවා කියන එකේ අර මෙහෙවීම වදයක් වෙනවා මෙහෙවන් නැතුව මට මේක නිකන් ගන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ යෝගාවචරයට හිතෙනවා ඒක හරියට පොඩි දඩුවේ පොඩි කාලේ කන්න බොන්න දීලා කක්ක කරවලා පස්සපැත්ත හොදලා මූණ හොදලා දත් පැදලා ඉස්කෝලේ ඇරලා පස්සේ දරුවට උගන්වනවා උඹ උඹේ පස්සපැත්ත හොදාගන්නේ උඹව දත් මැදගන්නේ උඹම ඇඳුම් ඇඳගන්නේ කියලා මුලදී මේ හේවනවා ඒ බොහොම දරු චක්කම ගෙන් කරන්නේ පස්සේ හොඳ අම්මලා තාත්තලා ඉක්මනටම කියනවා තමන්ගේ වැඩේ කරගන්න ඒක කරන්න වෙනවා ඉස්සර පවුල වල දරුවෝ 10 15 ඉන්නවා පළවෙනි දරුවා ලෑස්ති වෙනවා දෙවෙනි දරුවගේ වැඩ කරන්නේ දෙක තුන හතර යනකොට අම්මා පැත්තකටලා ලොකු දරුවන්ට කියන වැඩ කරන්න කියලා හිමීට හිමීට හිමීට අයින් කරා. දැන් ඉන්නේ එක දරුවයි. ඊ ඒ දරුවා මොනේ රටේ තියාන උට දරුවා හම්බුනත් තාම අම්මා වඩ ඔඩොක්කේ තියාන. කද්දාකවත් ඒ දරුවට දරුවගේ ජීවිතය හම්බෙන්නේ නැහැ. අම්මට අත්තම්මා කියලා තේරෙන්නේ නැහැ. අම්මා හිතන්නේ තාම අම්මා කියලා. මේකෙදී බෑ. චක්කවිචාරයෙන් හොරතල් කරගෙන ධානයේ නැත්නම් අරමුණ ඉදිරිපත් කරලා ඊට පස්සේ බලන්න විතක්ක ਵਿਚාර දෙක නැතුව මෙනෙහි කිරීමකින් තොරව අරමුණේ ඉන්න පුළුවන්. යම් දවසක දැනගත්තොත් මෙනෙහි නොකර ගන්න පුළුවන් කියලා. එතකොට ප්‍රීතිය උස්සලායිනවා. එතකොට සමාධිච ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාවට යනවා. එයා දන්නවා දැන් අඳහර පාන්න නැතුව අරකයි ආදිනවා. ගල් කවියක් නැතුව ගල ආදිනවා. ඕනේ නම් ගල් කවියක් තියෙනවා කෙවිතක් තියෙනවා. ආන්න එතකොට එයා දන්නවා දැන් කාමයක් නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි ප්‍රථම ධ්‍යාන සුකුම සත්‍ය සංඥාවක් නෙවෙයි විතක්ක ਵਿਚාර රහිතයි කියලා. ඊට පස්සේ යනකොට අර ප්‍රීතියට කැදරකමෙන් තමයි මේ හතරවෙනි පඩියට නැගී ඊට පස්සේ පේනවා මේ ප්‍රීතිය බොහෝ විට මනාපමනාව පාර කරනවා. ලැබෙනකොට ආසයි දෙනවා නොලැබෙනකොට අඬා හො ගන්නවා. නිසා ප්‍රීතිය බොළඳයි. ඒ නිසා මට මේ ප්‍රීතිය වගේ එතන එතන ප්‍රතිඵල වුණේ නෑ. ඊට වැඩිය ගැඹුරකට යන්න ගියාම සමාධිජ උපේක්ෂා සති සුකුම සුඛ සහිත සුකුම සත්‍ය සංඥාට යන ප්‍රීචත්තතයි. ඒකෝට එයා දන්න දැන් තවත් ගැඹුරකට ගියයි කියලා. ඊට පස්සේ මේ සුඛය ප්‍රීතිය වගේ ඕලාරික නැහැ. නමුත් යෝගාවචරයාගේ ඒකට නිකාන්ති ශක්තියක් තියෙනවා. කාන්දම් කරන ගතියක් එනවා. ඒ සුඛය ලැබීම සඳහා කොච්චර උත්සාහ කරනවද කියනවනම් භාවනා නොකරන අයට වෛර කරනවා. භාවනාවට බාධා කරන අයට වෛර කරනවා. කාටවත් ඒ ධ්‍යාන තුන්වෙනි ධ්‍යානට යන්න බැන්න යෝනිසය පහත් කළා දානවා. මේ තුන්වෙනි ධ්‍යානට යන්න පුළුවන් මම ලොක්කෙක් කළා සලකන විදිහට අරක තුල තමන් උසස් අනු පහත් කියන වගේ සියුම් කෙලසර කරන්න ගන්නවා. එතකොට යාරි දෙනවා මේ සුඛේමුත් රූපේක්ෂාව හොඳයි කියලා. එදාට අදුක්කම සුඛ සහිත උපෙක් අධිකම සුඛ සහිත සුඛම සත්‍ය සංඥාට යනවා. හතරවෙනි දිහාරයට යනවා. ඉතින් යනකොට මේ මිනිස්සයා අර තිබුණේකේ ගොරෝසු ගොරෝසු ඒවා ලයින් කරලා ඉතාමත්ම මුරුදු කුජේර කියනවනම් අපේ අතු ආයුගයට එනකොට කියන්නේ ආනාපාන නොදැනෙන තැන කියන්නේ. ආස්වාස්වාසී තමයි මේ ගමන යන්නේ. මෙනේ කිරීමත් නැහැ, අරමුණක් නැහැ, නිමිත්තකුත් නැහැ. හැබැයි යෝගාවචරයට සත්‍ය පිළිබඳ සැකයක් නැහැ. ඊටාම සුකුම සත්‍ය සංඥාවක, සූක්ෂම සංඥාවක හොඳට භාවයේ පවතිනවා. විඥානේ පදනම් වෙලා තියෙනවා. ඉතින් ආයෙතකොට high level පාරක හොඳට suspension තියෙන හොඳ කාර් එකක යනවා driver කාර් එකේ ලෙවනවා chauffeur driven කාර් එක තමයි පැත්තකටලා වාඩි වෙලා ඉන්නවා. ඉස්සර වගේ කාර් ලෙවන ළඹ ලපටි ආසාවක් නැහැ. වලවලුත් නැහැ පාරේ. driver sure. ඕනනම් විවේක වෙන්න පුළුවන්. ඕනනම් ඇද්ද ගැල්ලා windscreen එක බලන්න පුළුවන්. ඕනනම් පැත්ත බලන්න පුළුවන්. එතකොට එයාට එනවා අදුක්කම සුඛ සහිත සුඛම සත්‍ය සංඥාව. හැබැයි එයා දන්නා තාම පාරේ යන්නේ කියලා. තාම මේ පොළවේ හැප්පෙන ගතිය තේරෙනවා. සුකප්සෝපර හොඳට වැඩ කරාට පොළවේ හැප්පෙන ගතිය තේරෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් මේ ඉන්නේ ආශයන්තරාවක මේ පොළවේ දිගේ ගිහිල්ලා ගිහිල්ලා වේග කාලා දැන් තරලයකට උස්සනවා කියලා හිතමු. පොළවෙන් ඉස්සුවා. ඝණයක දිගේ නෙවෙයි යන්නේ. එතකොට එයා යනවා ආකාසානං ඡායතනෙ කියන රූපෙන් සමුගන්න. මෙතෙක් වෙලා රූපේ පදනම් කරගෙන හොඳටම හදපු රන් වේගක හැල හැප්පිලි නැතුව තමනුත් හොඳට සස්පෙන්ෂන් සීට් එක වාඩි වෙලා ඉන්නේ. නමුත් අර පොළවේ අනකන් දඩ දඩ දඩ ගාලා තේරෙනවා. ඊට පස්සේ මේක අමුතු වේග කැවිල්ලක් කාලා උස්සනවා. ආගිරි ගාගෙන උස්සනවා. උස්සනකොට තේරෙනවා දැන් අර රූප සංඥාව සමතික්‍රමණය කරනවා. ඒ ටික සරුවචංශය සඳහන් කරන්නේ සබ්බසෝ රූප සංඥාන සමතික්‍රමණය. රූපය පිළිබඳ හැඟීමක්වත් තිබුණා නම් සංඥා මාත්‍රයක් හරි ලේසයක් හරි තිබුණා නම් ඒක සමතික්‍රමණය. පටික සම්මා පටික සංඥාන අත්ථගමයි. එතකොට පටිකය කියලා මෙතන සඳහන් කරන්නේ රූපයත් එක්ක තියෙන රුප්පණ ගතිය. පිරිමැදෙන ගතිය. තර වෙන ගතිය. රූපයේ දිගේ හැප්පෙන ගතිය. රෝදවල තමයි දුවන්නේ. හොඳට බෙයාරින් තියනවා තමයි. ග්‍රීස් ගහලා තමයි. නමුත් පොළොවේ කියනකම් ඒ පටිගේ තේරෙනවා. එයා බොන් වෙච්ච ගමන් වාතයට නංවපු ගමන් හොඳට තේරෙනවා අර තිබිච්ච දඩ දඩේ නැති වෙනවා. එතකොට ඒ රූපයෙන් ඈත් වෙනවත් එකම පටිගෙන් ඈත් වෙනවා. මෙතන පටිගය කියලා කියන්නේ දැඩි ලෝභය, දැඩි තරහව නෙවෙයි. මෙතෙන් තියෙන්නේ ඝට්ටණය කියන අදහස. ඝට්ටණය අයින් වෙන එක තමයි දැනගන්නකොට Taman දන්නවා දැන් මං කාමෙත් නෙවෙයි. කාම සංඥාවෙත් නෙවෙයි. රූපයෙත් නෙවෙයි. රූපයත් එක ඉක්මවලා දැන් ආකාශය කියන. එතෙන්ට යනකොට මේ යෝගාවචරයට පොළොව පේන්නේ නැතු වෙනවා. ඉස්සෙනවා නැත්නම් මුඳ මැදට ගිය ඔරුවක ගොඩබිම නොපෙනී යනවා වගේ යනවා තරලේතර ජලයේ ඉන්නවා ආශෙන්තර වාතේ හිටිනවා වාතේ හිටියට පස්සේ බඩබපුව දනවා බය වෙන එක අර පොළොව පේන්නේ නැහැ වටපිට බලලා උතුරු දකුණු මාරු කර ගන්න හොයා ගන්න බෑ අහන්න ඉතින් යනකොට මේ සත්පුරුෂයෙකුට විතරක් තේරෙනවා ගොරෝසු රූප කියන්නේ ගොරෝසු දුකක් සූක්ෂම රූප කියලා කියන්නේ සූක්ෂම දුක. රූපේ නැතුණා කියලා කියන්නේ දුක නැති වුණා. ඝට්ටනේ නැති වුණා. සුමුදු තැනකට ගියයි කියලා. නමුත් අසත්පුරුෂයාට ගොරෝසුකමයි ඕනේ. ඝට්ටේ බයි ඕනේ. හැම වෙලාවෙම ඇහැට රූප පේන්න ඕනේ, කන ශබ්ද ඇහෙන්න ඕනේ, දිවට රස දැනෙන්න ඕනේ, නාසයට ගඳ ඇහෙන්න ඕනේ, කයට පහස දැනෙන්න. නැත්නම් එයාට තනි වුණා වගේ තේරෙනවා. පාළු වුණා වගේ තේරෙනවා. එනිසා මෙතනක් තියෙනවා ඒ රූප සංඥාව ඉක්මවලා අරූපී ආකාසානංචත සංඥාට යනකොට සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති මේකට ශික්ෂාවක් අවශ්‍යයි දැනගන්න ඕනේ මේ පොළොවේ දිගේ ගිහිල්ලා මේක කැවෙනකොට දැන් මේ ඉස්සින්නයි හදන්නේ කියලා. ඊට හොඳට ප්ලේන් එක උස්සනවා වගේ ප්ලේන් එකේ රෝද ඇවිල්ලා ඇකිලියාව හැදිත් තේරෙන. ඒ තරම්ම සංවේදී. අපිට කහසට ගියාට පස්සේ ඌ පොළොවේ තිබුණ කකුල දෙක එහෙමීට අකුල ගන්නවා වගේ ප්‍රේතිකේ රෝධයක වදින එකක් තමයි තේරෙනවා. දැන් උඩ ඉන්නේ දැන් දඩස් ගන්න පොළොව හැප්පිලා නෙවෙයි. මේ රෝධ දෙකයිල වදින. ඒ කියන තරමටම හොඳට පිරිසිදුයි. ඒක පළවෙනි දවසේ ප්ලේන් එකෙන් දැස තේරෙන්නේ නැතිව ඉඳී තියෙනවා. එදාට බයකුත් ඇති වෙනවා. ආසපාත කඩලා ගියා, සරුමලේ නූල කඩලා ගියා වගේ, පෙකින වෙලා කඩලා ගියා වගේ. අහන්න මේ වෙලාවට අරමුණ නොබෙනුනත් මෙනෙහි කිරීම නැති වුණත් මේ සතියේට මොනවාක්වත් වෙලා නැහැ. මුද්දටම බැලුව සමාධියට මොකුත් වෙලා නැහැ. නැත්තම් චතුර්ථ අධ්‍යයනදා ආසුපත් යනකොට යන්න බෑ. යනකොට සමාධියට මොකුත් වෙන්නේ නැහැ. නමුත් අපිට හිතෙන්නේ විශේෂයෙන්ම කයට ආසා කෙනාට හිතෙන්නේ දැන් නිකන් චරුංගලේ නූල කඩලා ගියා වගේ අමතර දේවල් වෙනවා ඒ වෙලාව. දෙතුරුම් කරනවා, හෙල්ලෙනවා, එක පැත්ත සීතල වෙනවා, එක පැත්ත කුණුසුම් වෙනවා, කම්පන චංචල දැනෙනවා. ඉතින් මොකදෝ වෙන්න හදනවා. ඉතින් ඒ නිසා ශික්ෂාව මදි වුණොත් ඒ කියන ආයසනක් යයි පොළොවට පාස ආසන්තර බසන්න පාත් කරන්නයි කියලා උඩට යනකොට වක්කාර වෙනවා. මූදේට යනකොට මුහුදු උනේනවා. මුහුදු වක්කාර වෙනවා වමනේ කරන්න පටන් ගන්නවා. ඒ නිසා හැම ප්ලේන් එකම ඉස්සරහ තියෙනවා වමනේ බෑ කියලා. ඒ කියලා තියෙනවා මුහුදු අවකාරය આવොත් මේ බෑග් එක පාවිච්චි කරන්නයි කියලා. මොකද ඒ වෙලාවේ ඒ අවස්ථස්ලා නැහැ. ඒකට ගිහලා ඒගොල්ලන්ගේ ආසන අරගෙන කැප්ටන් කියනවා ක්‍රූ එකට කතා කරලා තම තමන්ගේ ආසන ගන්න කියලා. ඒ නිසා තමන් ළඟ කවුරක්වත් නැහැ. ඒ වගේ තක්කු මොක්කක් හැමදාම තියෙනවා. ඉතින් ඒක නිතර නිතර කරන කෙනාට නම් ඒක නොදැනිය. ඔය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි තාන යනකොට එයාට නිතරම අවශ්‍ය වෙනවා ඔය කියන ශික්ෂාව. ඒ ශික්ෂා මොකද්ද කියන්නේ? අර වේගය කැවෙනකොට දැනගන්න දැන් මේ තරලයකට යන්න හදන්නේ. ඒ යනකොට ඉඳුරන් මේ අපේ පසඟ ඔක්කොම හැදිලා තියෙන්නේ පොළවත් එක්ක ගුරුත්වාකර්ෂණයත් එක්ක වැඩ කරන්නේ. දැන් වාතයේ පිහිටියට පස්සේ එයා ඒරෝඩයිනමික්ස් කියලා වෙන සන්තුලනතාවයකට යනවා. එයා බැරි වෙලාවක්වත් අජරාවකාශය අනිකර ගියාන පොළවෙන් 76ක් වෙනකොට ගුරුත්වාකර්ෂණය නැති වෙනවා පාවෙන්න පටන් ගන්නවා. ඒකෝර තව ඕල්මන. මේ ඔක්කොම මේ කිසිම උපකරණයක් මෙහෙම තියන්න බෑ. ඔක්කොම වාතේ පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට මේ සොන කලින් පුහුණු කරනවා. මෙහෙම වෙනවයි කියලා. හැබැයි ඇත්තට අත්දකින්නේ ඒ ගංගනගාමියා විතරයි. ඉතින් මේ ගංගනගාමියා මේ මේ පොළවේ ඉන්නකොට තිබුණු ඝර්ෂණ බලාපොරොත්තු වෙනවා නම් නැත්නම් පටික සංඥා කියන්නේ ඝර්ෂණ කියන වචන හොඳම මේ අර්ථකථනයක්. ඝර්ෂණයේ තුතු අඩු වෙනවා. ඝර්ෂණ අඩු වෙච්චාම පාවෙන ගතිය මෝඩයාට තේරෙන්නේ පාලනින් ගිලීමක් කියලා. සත්පුරුෂයාට තේරෙන්නේ සහැල්ලුවක් කියලා. එකම දෙයක්. ඒ නිසා සර්වඥන්සේ සඳහන් කළ තුන ඔබට මේ රූපේ ගිවං කරනකොට අරූපෙට යනකොට ඔබ ආයෙ හුස්ම ගන්න හදනවා නම් ඇද්ද කරලා කය බලන්න හදනවා නම් වෙන අරමුණක් දාන්න හදනවා නම් ආයෙ ආයෙ ප්ලේන් එක බස්සන්න හදනවා. නිකමට හිතන්න Orville Wright Wilbur Wright ඉස්ලාම් ප්ලේන් එක උස්සන වෙලාවේ කොහොම තියෙන්නේ මේ මොනවක්වත් දන්නේ නැහැ. අවුරුදු 200. උසවර පස්සේ ගෙනියන්න දන්නෙත් නැහැ. උස්සනවා වැටෙනවා ප්ලේන් එක කරනවා ආයෙ උස්සනවා වැටෙනවා ප්ලේන් එක කරනවා පොඩ්ඩම සංගල් හදනවා. අද තියෙන ඒරොඩයිනමික්ස් ඒ දවස්වල තිබුණේ නැහැ. ඒක ਸਰවචනාංශය විස්තර කරන විදිහට බලනකොට මේ දැනුම් එකක්වත් අපිට ආගන්තුක නැහැ. අපි ළඟ තියෙනවා මේ කාමෙද තියෙන ගිජුකම නිසා. පෙරේතකම නිසා. අසීමිත ආශාව නිසා මේ මොනක්වත් කරගන්න වෙලාවක් නැහැ. මේවා අහන්න වෙලාවකුත් නැහැ. පරිේෂණ කරන්න බලන්න වෙලාවකුත් නැහැ. මොකද යුතුයකම් වගකීම් මේ මගේ කටබඩ පුරවන එක මගේ අම්මගේ තාත්තගේ කටබඩ පුරවන එක මගේ රටේ ජාති ආගමේ කටබඩ පුරවන එක මිලෝ යකෙකුට කරන්න බැරි වගේම ටිකක් ඔළුවේ තියාලා කොන්දපන් නැති මේ නරපන්වා මේ කරගන්න පුළුවන් වැඩේ කරන්නේත් නෑ ආරකෙමුත් පරිදිම මේකුත් කරා ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක ආරක කාම ලෝකෙත් පෙරදිලා තියේදී අපි මේ භාවනා කරන රූප ධානයක් ලබන්න අරූප ධානය බලන්න කිව්වොත් ඥානි භාවන කෝස් දෙන් ගන්න අනේ අපොතොට මේ ගෙදර වැඩක් කරන්න වැඩ මොන ධානද කියලා බුදුජානනාංශෙත් කියනවා එහෙම. නමුත් සමහර ගෙදර වැඩ බැරි උනාට ධානය වලට හරියන්නේ ඉඳ තියෙනවා. ඒ මනසට ඒකේ පාවෙලා තියෙනවා නම් මේක හරියන්නේ ඉඳ තියෙනවා. එහෙම කෙනාට බුදුසසුනේ හොරේන් අතවරන. මොකේ අයින්ට උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. යාළුවන්ට උත්තර දෙන්න යන්න. මේක උත්සාහ කරලා බලපන්. ඔය ගෙදරදී මොකටි කාලා හිටියට මේදී හරියන්නේ ඉඳ තියෙනවා. ඒ බුදුජානනාංශේ ඉන්න කායේ ඉන්න කට බුදුසසුනේ ඉස්ලාම ඔය බරණසීසි පතනාරාමල යනකොට උපග කියලා ආජීවකෙක් හම්බුණා. ඒ ආජීවකයා බුදුන්සේ යවුවා බලනකොට වංශ හරි ප්‍රියයි. හොඳට ඉඳුරම් පිනවලා තියෙන්නේ. දැක්කම සන්තෝෂී හිතෙනවා කියන කියලා කාගේ ගෝලයේද කියලා. ඒක මම අනන්ත ජින. මට ගුරුවරයෙක් නැහැ කියලා. කියලා නිකන් මේ මේ අපැයිය වෙන්න හදනවා කියන එක බුදුජානනාංශයේ ජීවිතී කළ නල් රලි ගන්නලා ගියා. එසාට ආචාර්ය වංශය සඳහන් කරනවා කුහක මේ මිනිස්සු ගියා යන්නේ කියලා. මොකක්කමකින් නෙමෙයි මනුස්සගේ හිත හොඳට වැඩිලා තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා මිනිහා යනකොට වැඩි පවුලක වැඩි කෙල්ලෙකුට හිත බැඳලා. ඊපස්සේ මේ මනුස්සයා වැඩි නඩේක දරුවෝ දැන් වැඩි ගෑනේ දරුවෝ හම්බෙච්චාම මේ වැඩි ගෑනේ දැක්කම මෙයාට දඩේමුත් බෑ. රසනගින්නත් බෑ. පීනන්නත් බෑ. කිසි රසාවක් කරන්න බෑ. අනිකුරු සම්බ කරන දේෙන් කාලා ජීවත් වෙනවා. ඉතින් වැද්දි දඩුනන නේ ගස් නගින්න බැරි කාගේ පුතා නේ පිනන්න බැරි කාගේ පුතා නේ රසාව කරන්න බැරි කා නේ නිකම නිකමගේ පුතා කියලා දරුවනනවා ඉතින් මේකෙන් යර කලබල නැද්ද කිය විතරක් මේ වැද්දිගෙන් උදේ ඉඳලා හැන්ද වෙනකන් නික්ලා ඇත්ත තමයි මුන්ට රසාව ශිල්පයක් බෑ මුන් දවසක් කියනවා ඔබ දැනගනින් මට ඉන්න හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉතින් ගණගානේ යන මම ලොක ඵලයන්. උඹට ඉන්න කල්යාණ මිත්‍ර උඹ මේ නරබන්නේ මොකුත් කරන්න බෑ කියලා. ඌ ගෑනින් ටටා කියලා කිව්ල බුදුහාමුදුරුවෝ කවදිලා අනාගාම වෙනවා. ගෑණිගේ පැත්තෙන් බලනකොට උඩ ගස් නගින්නත් බෑ, පීනන්නත් බෑ, දරුවෝ හම්බ කරලා දෙන්න විතරයි පුළුවන් බඩතාවක් කරන්න බෑ. නමුත් ඌ එක දවසක් බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා. ප්‍රසන්න භාවය දැක්ක ගෑණිගෙන් සමුගත්ත ගමන් ගියා. ගියාට පස්සේ මනුෂ්‍ය සාර්ථක වුණා. ගෑණි සතුටෙන් දැස් මේ මල වොන්තු ගෙදරින් ගියයි කියලා. නමුත් මිනිස්සුගේ වෙච්ච වැඩි බුදුහාමුදුරුවෝ දකින්නේ හොඳ වෙලාවක් කියලා. නිසා සමහර විටක කාම ලෝකයේ දක්ෂකම් නැති වුණත් මේ දක්ෂකම් තියෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් කියන්නේ කාම ලෝකයේ දක්ෂකම් තියෙන. ජයග්‍රහණයකට එඩිය තියෙන. ආගෙන යන්න පුළුවන් මිනිසෙකුට විතරයි මේ රූපත් ගෙවම් කරලා ඒ අර ආකාසානං ඡායතනෙ කියන්නේ එහෙම නැත්නම් මොනවත් පේන්නේ නැහැ. තමන් දන්නවා මෙතෙන්ට ආවේ ශික්ෂාවෙන් කියලා. Taman දන්නවා මෙතෙන්ට එනකොට තිබුණු ගොරෝසුකම් අඩු නැහැ කියලා මේ ලකුණු දෙක දන්නවනම් ඕනම කෙනෙකුට කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. මම මේ ඉන තැනට ආවේ ශික්ෂාවකින් අහම්බකින් නෙමෙයි. ඊනකින් ඇදගෙන වැටලා නෙවෙයි. එහෙමනම් තමයි දන්නවා මේ අතරමැදි එන්නේ සතිය වැඩි වෙලා තියෙනවා. මේ පෙත දිගට සතිය වැඩි වෙලා තියෙනවා. දෙක එන්නේ සූක්ෂම වෙලා තියෙනවා. සූක්ෂම වෙලා තියෙන කෙලස්. ගුරුසුණන් තියෙන කෙලස්. මැදනම් තියෙන කෙලස්. ගෙවිලාන තියෙන කෙලස්. ඉතින් මෙයා දන්නවනම් එන්න එන්න එන්න තමයි යන්නේ විවේක වෙන තැනට කියලා. එයා දන්නවා කාමයට වැඩිය සූක්ෂම කාම සංඥාව. කාම සංඥාටදී සූක්ෂම රූපේ. රූපයටත් වැඩිය සූක්ෂමයි අරූපේ. අරූපේ කියලා කියන්නේ ඇන්ටි මැටර් කියලා කියන දේ. මැටර් එකක් තියෙනවා. ඒකට සාපේක්ෂව ඇන්ටි මැටර් එකක් තියෙනවා. දැන් විද්‍යාව හැම මැටර් එකටම ඇන්ටි මැටර් සොයාගෙන යනවා. හැම වස්තුවක්ම තියෙන ඒකට අදාළ හේවණල්ලක් තියෙනවා. හේවණල්ලේ වස්තුවේ ඡායාව පෙන්වනවා. ඒසා බුදුරජාණන් සඳහන් කරා අපේ ඉඳුරන් අඳුනන්නේ රූප විතරයි. ඒ අපේ තියෙන ඔලොමොට්ටලාවට. කෑදරකමට. මුදු රූප විතරයි අපිට අල්ලපදා ගන්න මගේ කියන්න පුළුවන්. නමුත් රූපේ තියෙන විශාල අවකාශයක්. රූපේ අවකාශයේ අවකාශයේ රූප තියෙන තාක්කල් අවකාශයෙන් දකින්න බෑ. අපේ හිත චිත්‍රයක් ඇඳලා තියෙන තාක්කල් කැන්වස් එක බලන්නේ නැහැ. චිත්‍ර බලන්නේ. බුදුනාච කියනවා අහසේ චිත්‍ර අඳින්න බෑ හැම චිත්‍රයක්ම ඇතුලේ කැන්වස් එකේ ඔබ නිවන් දකින්න නම් කැන්වස් එක බලපන් රූපෙට මත් වෙන්න එපා රූපෙට මත් වුණා නම් ඔබ චිත්‍ර ශිල්පියෙකුටදී පහත් තත්යකට වැටෙනවා චිත්‍ර ශිල්පියා කියන්නේ අනුරවට්ටන මිනිහෙක් Taman ගැන සතියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි පැබ්ලෝ පිකාසෝ වෙන්න පුළුවන් කොයි එකා වුණත් වෙන්න පුළුවන් ඕඩ කරන්න පුළුවන් තව කෙනෙක් මත් කරන එක විතරයි නමුත් කැන්වස් එක දෙක බලනවා නම් කුයි යකා දෙසයන් හන්දත් එකයි දියසයන් හන්දත් එකයි කැන්වස් එක බලනකොට පස්සේ උග ගන්න දෙන්නේ නැහැ. කැන්වස් එක කියලා කියන්නේ අර රූපය අල්ලා හිටින දේ. අපේ චිත්‍රය. මේ කැන්වස් එක රූපයක් තමයි නමුත් නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ යම් දවසක කෙනෙක් කාමයේ අයින් කරලා කාම සංඥාව අයින් කරලා රූපයත් අයින් කරලා ගියේ නැත්නම් ඒකට අවකාශය ගෝචර වෙන්නේ නැහැ. ගොදුරු වෙන්නේ නැහැ. මොකද අපේ හිත ඇති දේ අල්ලන්න ආස්තිකත්වයේ දිගේ පිස්සු ඇట్లా අවුරුදු ලක්ෂ ගණන් ඉඳලා තියෙනවා. ඒ ආස්තිකත්වයේ නැති වෙච්ච නිසා අපිට ඒ නාස්තිකත්වයේ උච්ඡේද දික්කයක් කියලා පේනවා. නමුත් බුදුහාම කියන නිවන තියෙන එතන. වස්තුවක් තියෙන තාක්කල් දිග බලල උඩ යට හරි වැරදි නිල් කහ පොළ රුචි අරුචිකම් තියෙනවා. අවකාශයට කවදාකවත් රණ්ඩු කරලා තියෙනවා. රණ්ඩු කරන්න දෙයක් නැහැ. මායිම් බා දාන්න බෑ. අවකාශේ කාලයට අහු වෙන්නේ නැහැ. වයසට යන්නේ නැහැ. රූප වයසට යනවා. දේශ දේශයක් නැහැ. කාලයක් නැහැ. ඒ නිසා අවකාශය ගත්තාම දැන් තමයි විද්‍යාව කියන්න හදන්නේ අපි මේ දකින්නේ ලෝකයේ තියෙන දේ 102යි වස්තු තියෙන 102ක් 4ක් අතර ඉතුරු සියල්ල අවකාශය. අපි අවකාශය දන්නේ නැහැ. අවකාශයේ තියෙනවා dark energy and dark matter කියලා දෙකක් හොයාගෙන තියෙනවා. මොනම යන්ත්‍රයකටත් අල්ලන්න බෑ. ඩාර්ක් මැටර් කියන එක අල්ලන්න බෑ. ඩාර්ක් එනර්ජි කියන එක අල්ලන්න බෑ. නමුත් අපිට පේන්නේ නැති උනාට 96කට වැඩි ප්‍රදේශයක් ලෝකයේ තියෙන අවකාශය අපේකට නොදකි කියන. තුච්ච කළ සලකනවා. ඒ සලකන තාක්කල් ඒ ඒකෙන් අදහස් වෙන්නේ අපේ රූපේට හැඩයට වර්ණයට බැතිලා. කවදා හෝ මේ රූපයක තියෙන හිස්කම නැත්නම් ඒක 100%ට අඩුයි. 100%ට අඩු නම් මැතමැටික්ස් වල බලන් තියෙන ඉන්සිග්නිෆිකන්ට් ගණන් ගන්න දෙයක් නැහැ. ඕනම දෙයක් 95ක් ඔප්පු කරා නම් ඊට ටික ඔප්පු කරන්නේ නැතුව විසිකරතයි. ඊට ටික නිකම්ම ඔප්පු වෙනවා. මුදේ නැසෙ නිකම්ම පෙන්ලා දීලා තිනවා උඹලෝ අල්ලගෙන නටන රූපේ ඒ තරම්ම මේ අවකාශයේ පිරලා තියෙනකෙන් මෙන්න මෙච්චර පුංචි තුඩක්. උකුණු ඔලුවක් විතර එකක්. බල ඒතියෙදී <clears throat> ඒකට රණ්ඩු කරනවා, ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ වෙනවා, ඉඩම් බෙදා ගන්න හදනවා, දේශ සීමාරගල කරනවා, මරනවා, নানা ආකාර දේවල් ඉන්නවා. අර නිකමට හරි දන්නවනම් අවකාශයට සාපේක්ෂව රූප පිළිබඳව තියෙන එක අපි මේ පුංචි සීර දෙකක් අල්ලන්න ගිහලා අපේ මොළෙන් 100ට දෙකකටත් වැඩි ප්‍රදේශයක් විතරයි වැඩ ගන්න. 98ක් ප්‍රදේශයක් කල්දාත් වැඩ ගන්න. සරුවච්චයි කියලා කියන්නේ 100ට 100ක් මුලේ වැඩ කරනවා. උන්වහන්සේට පේනවා මේ මිනිස්සයා කියන සතා මේ අසුචියකට දඟන්න අසුචි පණුවෙක් වාගේ මේ කුණක් අල්ලගන්න නැටුවට මෙයා දන්නවනම් මේ 100ට 100ක් තියෙනවා කියලා හිතන්න. ওই 100 දෙකට නටන වෙනුවට එයා ටිකකට හරි ආකාසානං ඡායතෙන් හිටියෝ. ඒක කිසිම පටික සංඥාන ඝර්ෂණයක් නැහැ. ඒ නිකන් හුලඟක් වාගේ රණ්ඩු කරන දෙයක්වත් නෑ අර කෑල්ල හොඳයි මේ කෑල්ල හොඳ නෑ කියලා බෙදන්න බෑ. මේක උඹ මේක මගේ කියලා දේශ සීමා කරනවා. ඒ නිසා ආකාසානං ඡායතනේ නිතරම ජය. ඒකට ගියාට පස්සේ කවුරුත් පරද්දන්න ඕන කරන්නේ ඒ නිකම්ම තමයි යන්නේ. මොකද යන්න බැරි. මොකද අපිට රූපේ ගෙවන් වෙනකොට අපි මොකක් හරි එකකට ගෙනත් දානවා. අපිට ඉතින්නේ ආභාවනා කැඩලයි. අපිට හිතෙන්නේ මේ අනිය භාවනා කරන්න ආවේ ආනපාන සති භාවනාව අනිය ආනපානෙත් නැතුණා සමාධියක් නැතුණා දැන් මම මොකද කරන්නේ? හරියට නඩු. මේ තීන තැනක ඉඳලා නොතැනකට ගෙනත් දැම්ම දැන් මොකද කරන්නේ කියලා. මේ තීනවා කියන්නේ තීන තාක්කල් දුක. සියුම් වෙනවා කියන්නේ දුක. නැතුණා කියලා කියන්නේ දුක. තම මේ සාමාන්‍ය දුක නැති කරලා නෑ. නමුත් රූප සම්බන්ධ දුක නැති වෙනවා. රූප අධ්‍යානෙ කොලා අරූප අධ්‍යානෙ යනවා. ඒක වැඩ කරන්නේ උපේක්ෂාවදී. උපේක්ෂාවෙන් වැඩ කරනවා හැඩතල නැති වෙනවා. වර්ණ සටහන් නැති වෙනවා. හැබැයි Taman තියෙන මේ මොනක්වත් නැතුණාට සතිය තියෙනවා කියන්නේ. ඒකට හිත බඳින්න පුළුවන් නම් ඒකට හිත පහදිනවා කියන වචනේ සරුවත් සඳහන්ගෙන පශීදති කියන වචනේ ලක්ෂණ දෙකක් වෙනවා. ඔබට තේරේ කවදාකවත් මේක හිතලා ගන්න බෑ. සිල්පෙන්මයි ගන්න වෙන්නේ. ශික්ෂාවෙමයි ගන්න තියෙන්නේ හැමදාම පටන් ගන්නකොට ගොරෝසු දැනි පටන් ගන්න ඕනේ. ගෙවම් කරන ගෙවම් කරන මෙතෙන්ට එනවා. එන්නේ එන්නේ එන්නේ තමයි තේරෙනවා මානසික ආතතිය අසහනේ හිටින්න බෑ මේකේ. හිටින්න පදනමක් නැහැ. අසහනේ ආතතිය තියෙන්නේ රූපත් එක්ක කතා කරන තාක්කල් තමයි. නැත්නම් අරක ලබා ගන්න කියන ප්‍රතිඵල අපේ මේ පස්සේ අඹාන ගතිය තියෙන රූපෙට බඳ දෙන නිසා. රූපේ තියෙන ඒ ප්‍රතිශතේ ඊටාම ඩිංගිත්යි 104 2ක් අතර ප්‍රදේශයක් තියෙන්නේ. ඕක දිනුවත් නැතත් අරූපේ පිළිබඳව හැඟීමක්වත් තියෙන මිනිහා කොහොමවත් ලකුණු 98ක් ලබලා තියෙනවා. ඒතකොට රූපේ ගැන දඟලන මිනිහා මොන්ටිසෝරි පන්ති ඉන්නේ. ඒ නිසා භෞතික විද්‍යාඥය කියලා කියන්නේ අමනේ. උඩ කවදාකවත් නාම ධර්ම ගැන හැඟීමක්වත් නැහැ. දන්න රූප දිගේ PhD කරගෙන ඩබල් ડોක්ටර්ස්ලා ගහගෙන PhD මේ ප්‍රොෆෙසර්ස්ලා වෙලා ගහ ගන්නවා. මුදල් කියනකො තුච්චයි මිනිස්සු. උඹ මෝඩකමනේ ඡාවක පෙනුනට. ඊමන් දැක්කම පස්සේ ඔය ශූන්‍ය විදියට පේන්නේ. ඔබ තුච්ච විදියට පේන්නේ. ඕක අනු පරතෝ අනුංග දෙයක් විදිහට පේන්නේ. රිද්දයක් විදිහට පේන්නේ. මේ අර අරූප පිළිබඳ ඇඟිලක් නැති නිසා මේක හරි වර්ණවත් ස්වර්ණමයයි මංගලයි සුඛයි සුභයි නිට්ටයයි මේ සේරම හොල්මන නිසා කෙනෙකුට අරූප අදහසට යන්න දෙන්නේ. නිට්ටය සුඛ සුභ සංඥාව තියෙනකන් අරමුණ නැතිවීමත් පේන්නේ භාවනා කැඩීමක් විදියට. එයා හයිය උස්ම ගන්න හදානවා ආයෙසට රූපේ ගෙනත් දානවා. ආයෙසරයක් හිතනවා නිකන් ඉන්නවට වැඩිය හොඳයි අනිච්චන් දුක්ඛං අනත්තම් භාවනා කරන්න ඕනේ. පංචස්කන්ධේ භාවනා කරන්න ඕනේ. ත්‍රිතිස්කුණේ භාවනා කරන්න ඕනේ. බුද්ධානුසති මෛත්‍රී කරන්න ඕනේ කියන අර ගෙවන් වීමට ඇති වෙන බය. ඒ ඒ රිත්තක ගාවය. හිස්තන මෙහාට බේන්නේ කාලකණිකමක්. නමුත් මේ තුච්ඡතෝ හිත්තතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ පරතෝ කියන මේ સંદર્ભය ආයලා හරි දන්නේ කෙනෙකුට නම් තියෙන මේ ගොරෝසුකමේ සියුම් යන්න යන්න ආතතියක් වෙනවා. මානසික ආතතියක් අසහනයක් නැහැ. නමුත් අර වෙලා තියෙන ආතතියම අසහනෙම ජීවත් වෙච්ච මිනිස්සයාට අර පුරුදු කණවැන්දෙම හොඳයි නුපුරුදු දීකට වැඩිය කියලා කොහෙන් හරි වෙනව ආතතියක් ගන්න මේ වෙලාවේ දරුවෝ කාලා බිල ඉන්නවත් දන්නේ නැහැ. මේ යන වැස්සෙන් යන්න 2012 ආපු ලෝක විනාශය 2013ට අවිල්ලද දන්නේ නැහැ. විවදියා බලබලා ඉట్లా අපි හරි අසන්න වීමක් නේද වෙන්නේ පත්‍රේ බලන්නත් නැහැ මොනවා වෙනවද දන්නේ කියලා අර අසහනේ නැතිකමට කොහෙන් හරි අසහනයක් ගන්න තමයි අපි දවසේ ප්‍රවෘත්ති ටික ගන්න. මෙතන මොනවා කරන්නද ටෙලිවිෂන් නිවුස් එක බලලා ඒ කුණුහරුප ටික ඔළුවේ දාගන්න. මොන්නම හරි දෙකින් දාගත්තට පස්සේ මෙහෙම එකක් කියනවා මේ ඉස්සගේ ඇස්කෝරේ යට පුංචි වැලියට දෙකක් විතර තියෙනවා. ඒ වැලියර දෙක ළඹයක් වගේ වැඩ කරන නිසා ඉස්සට පුළුවන්ලු කෙලින් අත දනගන්න. ඇස්කෝරේ යට බෝලේ යට බොහොම සියුම් පටලයක් තියෙන්නේ. ඒකට වැලියට ඇදයක් කරච්චාම මේක පතුලේ තියෙනවා එයා දන්නවා කෙලින් කිය. ඉතින් ඒක දැනගත්ත විද්‍යාඥයෝ කරලා තියෙන දේ ඉස්ස හැවාරණ වෙලාවකදී වතුර ටැංකියක දාලා යකඩ කුඩු ටිකක් දාලා තියෙනවා. අරෝ දඟරනකොට අර වැලි කැටයක් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ ඇස්කෝරේ යකට කාන්දම් කෑල්ල. යකඩ කෑල්ල. ඊටසේ උඩ පැත්තෙන් කාන්දම් කැල්ල කලපුවා ඒක යට පැත්තට ලැබෙනවා. උඩ අර කාන්දමට මේ යකඩ කුඩ ඇද්දාම උඩාට බැලන්ස් එක අර ගන්නකොට පේන්නේ උඩ පැත්තට තමයි ගුරුත්වාකර්ෂණ තියෙන කියලා. මොකද දැන් තියෙන ගල් කැල්ලක් වැලි කැල්ලක් නෙවෙයි යකඩ කැල්ලක්. යකඩ කැල්ල කාන්ද මේ පැත්තට එල්ලුවොත් ඌ ඒ පැත්තට හරස්සලා බිනවා. මේ පැත්තට කාන්ද වෙනත් ඒ පැත්තට හරස්සලා බිනවා. උඩ පැත්තට කාන්දම් ගත්තොත් ඔළුව යට කියලා බිනවා. මුළු වැඩ කරලා තියෙන්නේ කා ගුලි වැටෙන තැන තමයි අඩිය කියලා හිතන්නේ. ඒ වගේ මිනිස්සුය වැඩ කරන හැටි දිහා බලනකොට මේ කාමයට නතු වෙලා ඒ මනසට ආරෝපණය ගැන කතා කරන්න ගියාම ඒක පියවර තුනකින් බුදුහාමුදුරු කියලා දෙනවා. ඉස්ලාම් කියනවා මේ තියෙන ටික පෙනුනට ඔය පේනදී ඇත්තේ නෑ. තියෙන දේ පෙනුනට පේනදී ඇත්තේ නෑ. මෙතන තියෙන්නේ මායාගතයක්. මේක තුච්ච දෙයක් තියෙන. මේක මිරිඟුවක්. මේක හීනයක්. මේක මායාවක්. ඒ නිසා ඕකට ඕක ඔච්චර ඔලුවට ගන්න යන්න එපා. ඕක තුච්ච කරලා සලකපන්. මේක ලෙල ඊට වැඩි හොඳ ආධ්‍යාත්මය. ඊට වඩා සීලය. ඊට වඩා සමාධිය. මේ තාම මේ කතා කරන සමාධිය ගැන. ඊට වඩා ප්‍රඥාව. ප්‍රඥාව මෙහෙම ගහබන ගන්න බෙදා හදා ගන්න බෑ. නමුත් මේක දඟලලා ඉන්න තාක්කල් අරකට යන්නත් බෑ. ඒක හොඳටම පේන දැන් තමයි මේ රූප ශේෂ්ත්‍රේ ඉඳලා අරූප ශේෂ්ත්‍රයට යන්නේ. හැබැයි මේක අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ ධ්‍යාන භාවනා කරලා අරූප ධ්‍යානට යා යුතුම නෑ නිවන් දකින්න කිනුට දැනගණ්ඩයි බුදුරජාණන්සේ ධ්‍යාන භාවනා ක්‍රමයේදී සමතේදී පෙන්නනවා මෙන්න කාම සංඥා පංචස්කාර පංච නීවරණ මෙන්න රූපේ හතරේ ධ්‍යාන හතර රූප ධ්‍යාන හතර ඊට පස්සේ අරූපේ ආකාසානං ඡායතනාදී අරූප ධ්‍යාන මුත් භාවනා කරන විපස්සනා කරන ඕනම කෙනෙකුට මේ එකින් එක සංඥාවල් බහි නැහැටි ටික කාලයක් යනකොට අතරගත්ත නිල්ලි ගෙඩියක් වගේ පේන්න පටන් ගන්නවා. දැන් අරගන්න ඉඳගත්තට පස්සේ මට එන්නේ කාම සංඥා. කාම ඡන්දේ. ඒක නිකන් යන්නේ පොඩි වේලාවක් ඒකට අපි විතක්ක ਵਿਚාර කියන මෙනෙහි කිරීම කරනකොට සමාහට සාර්ථක වෙනවා. එතකොට රූපේ මත වෙනවා. මොකද අරමුණ. මේ ආශස් ප්‍රසවාස වායු පොට්ටබ්බ රූපේ ඊට පස්සේ ඒක ගෙවන් වෙනවා දමන දකඩුවක් නැතත් ඒක ගෙවන් වෙනවා අන්නේ ගෙවන් වීමට එහෙම වෙnderලා ඉන්නවනම් ගෙවන් වුණාට පස්සේ අරූපෙට වැටෙනවා එතකොට අර කාම අතහැරලා කාම සංඥාව ගන්නවා ගිහි අතහැරලා ඇවිල්ලා මෙහි මේ ගිහිගලේ ඉඳලා ගිහිගේ ඉඳලා නීවරණ දකින්න බෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ මේ හපා හොඳට පේනවා ඊට පස්සේ නීවරණ යටපත් වෙලා රූපෙට හිත යනවා කියන එක යම් සංදිස්ථානයක් නම් මේ රූප ධානය කියලා අරූප ධානයට යනකත් ඒ වගේම සංදිස්ථානයක්. එයා එතකොට හැම සංදියකින්ම දන්නවා මේ හන්දියෙන් හැරෙන්න හොඳ නෑ මේ පැත්තට යන්න ඕනේ. ඒක හැබැයි මම අර කලින් කියපු විදිහට හැම කෙනාටම සපේලා කියන්න පුළුවන් ශක්තියක් නැහැ. ගිහිල්ලා අත්දකලා ඇති. ඒක හොඳට විස්තර කර දෙන්න පුළුවන් මේ සමත වශයෙන් ධ්‍යාන භාවනා කරලා නැති වුණාට විපස්සනා කරනකොට මේ හැම දෙයක්ම ඒ ලුණු කිඩියක පොතු වරිනා වගේ යන්නේ. ඉතින් කව ඉස්සලා ඉස්සලා මේක වෙනකොට ලොකු වෙනසක් තියෙනවා. ලොකු හිතට කයට දැනෙන ලොකු සිලිලාරයක් තියෙනවා. පහුවෙනකොට ඒක නැති වෙනවා. ඒක නොදැනී යනවා. නොදැනී ගියාට පස්සේ ඒක පිළිබඳ සංඤී වෙන්න බුදුහාමුදුර අපිට උනන්දු කරනවා. මෙන්න මෙතනින් මෙතෙන්ඩයි ගියේ. මෙතනින් මෙතෙන්ඩයි ගියේ කියලා හරියට ක්‍රිකට් ගහනවා අපි මේ ටෙලිවිෂන් එකේ බැලුවට කමෙන්ටරිස් දෙන මනුස්සයා කිව්වේ නැත්තම් මේ බෝලේ ගියේ කොයි කොනටද මේ ක්‍රීඩකයා ඉන්නේ ක්‍රීඩා පිටිය කොතනද මේ කීවෙනි ක්‍රීඩකයා කියලා අපි දන්නේ නැහැ. අර කමෙන්ට්රි එකෙන් තමයි කියන්නේ <clears throat> මේකට කියන්නේ ස්ක්වයර් ලෙග් කියන එක. මේ අම්පයයි ලෙග් අම්පයයි කියලා අපිට වැඩන්නේ. කමෙන්ටේටර් තමයි අපිට උගන්වන්නේ. කමෙන්ට්‍රි එක තමයි අන්තිමට සල්ලි හම්බ කරන්නේ. ඔෆිෂියල් කමෙන්ටේටර් අපිට හම්බෙලා තියෙනවා කියලා උඩ දාලා ඔය ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යෝ ගන්නේ නිකන් නෙවෙයි. මේ අපිට ක්‍රිකට් උගන්වන්නේ නෙවෙයි. ඒ මිනිහට ගාන කඩා ගන්න. ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඒ මිනිස්සු දන්නවා ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙන ක්‍රිකට් ගහලා නෙවෙයි. විකුණලා. ඒ මේ මොඩේ කට අරගෙන බලනකොට උන් දන්නේ නැහැ ක්‍රිකට් ගැන. අපේ ජාතික ක්‍රීඩාව නෙවෙයි නේ සුද්ධ දීපේ ගැන. ඉතින් කට අරගෙන බලනකොට අරෝ කියන ඔය ගැහුවේ ඔය ඔය ක්‍රීඩකගේ 100 තුන්වෙනි 100. දැන් මේ පාර ගැහුවොත් ලෝකේ මෙයා මහවල් කියලා නේකොට අපිට වෙන්නේ අම්මට ක්‍රිකට් ගහන ගමුල්ලේ මෙයා ගහන්නේ අයියා. අපි ඒ තරම් තකතියි. අදාළ නැති දේවල්නේ. අපිට වැඩක් නැහැ ඒක 2100ක් ආව 200ක් ආද අපිට මොකක්ද අපිට පාන් ගෙඩිය හම්බ වෙනවද බඩ බඩට නෑ බුදුසෙන්ස කියන නිසා හම්බ කරන මිනිහා ඔය කවුරු හරි ඌකටයක් දාලා නටවනවා නටවලා ඌ ගල්ලි හම්බ කරනවා ඒ වගේ තමයි උඹට ගේමේ මේ භාවනා ගේම් එකේ අතවාසිය ගන්න ඕනේ නම් භාවනා කරපන් ජොට අහුම්කන් දිලා සුතුමේ ඥානෙ ගනි අර දැනගනි මෙන්න මෙතනින් මෙතෙන් ගියා මේ ඉෂ්ටිත වෙනස්කම් නෙමෙයි හෙට ආපහු මුලට එනවා ආයෙත් යනවා ආයෙත් මුලට යනවා ආයෙත් යනවා. ඒ යන යන වාරයක් පාස පරණ පුස්කොළ පොතක කළු පිටිමැද්ද වගේ ලස්සනට පේන්න පටන් ගන්නවා. මේ කොයි කෙනා භාවනා කරන ගියත් එක ක්‍රමයක තමයි හිත ගැලවෙන්නේ. ඒක ක්‍රමයෙන් තමයි හිත නිදහස් වෙන්නේ. ඒ නිදහසේ බුද්ධිය ලබන්න නම් ඒ තමයි සංසන්දනාත්මක දැනුමක්. අපි කියන්නේ සාපේක්ෂ දැනුම කියලා. ඒ වගේම පරිච්ඡේද ඥානයක් ලැබුවට පස්සේ මේ මිනිස්සයා මනුස්ස ලෝකේ නෙවෙයි වගේ පේනවා. වෙන මොකක්වත් නිසා නෙවෙයි sannivedanaye දක්ෂකම නිසා. එයාට තමයි සිව්පිලිසි ව්‍යාපත් කියලා කියන්නේ හරියට ලස්සනට ඇති දේ දන්නවා. ඇති දේ ධර්ම අර්ථ ධර්ම දෙක මිනිස්සුયો කණ්ඩ කැමති ප්‍රඥප්තිය මේකයි. පරමාර්ථය මේකයි කියලා හොඳ ලස්සනට වෙන් කළා කියතයි. තමයි හොඳට තේරුම් ගන්න විතර නෙවෙයි තව කෙනෙකුට කියයි ඔය කතා කරන්නේ ප්‍රඥප්තියක මෙන්න මෙතනින් එහාට ඔය අත්දැක්කොත් ඔයාට මෙන්න මෙතෙන් යනවා පරමාර්ථයට යන්න පුළුවන්. පරමාර්ථය මෙන්න මේ මේ ලක්ෂණ තියෙනවා. ප්‍රත්‍යක්ෂයේ මේ මේ ලක්ෂණ තියෙනවා කියලා ඒක තව කෙනෙකුට විස්තර කරලා දෙන්න පුළුවන් පටිභාන නිරුත්ති සම්පත්තිය කියනවා. නිරුත්ති නිරුත්තිපත. එහෙම නැත්නම් වික්ත ප්‍රතිබල කියලා වචන දෙකක් පාවිච්චි. වික්තය කියලා කියන්නේ පිරිස කවුරු හිටියත් එයාට ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා මේ සබ්ජෙක්ට් එක වන් දන්නවා. එයා කතා කරනකොට වික්තයි. පය පැකිලෙන්නේ නැහැ, උගුරකට වේලෙන්නේ නැහැ කතා කරනවා. ප්‍රතිඵලයි කියලා කියන්නේ මෙන්න මේකට සාපේක්ෂව මේකද. මේකට සාපේක්ෂව මේකයි කියලා සපේලා අයෝගේ ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න දානවා. එචා භාවනා කරන ඔක්කොටම මේක අවශ්‍යත් නැහැ. තියෙන මිනිහා විතරයි සාසනෙ ගෙනියන්නේ. අනිකට තමන්ගේ විමුක්තිය හොයා ගන්නවා තියෙන කෙනා අනිකටත් උදව් කරනවා. ඒක නිසා මේ පොට්ටපාද පරිපාදිකාට සරුවචනාංශ මෙතන විස්තර කරලා දෙනවා. පොට්ටපාදෝ නිවන නිවනට යන පෙත නෙමේ නැත්නම් සම්මත අනුග්‍රහිතේනේ මේ සංඥාදිකේ විස්තර කරලා දෙන්න ගියාම රූපත් අරමුණු රූපත් නිදසුන් කර ගන්නවා රූප රූපක මාර්ගයෙන් අරගෙන රූප හරහ කාම ගුණ සහිත තණ්හාමාන දිට්ඨි රූප වලට කාම ගුණ කියලා කියනවා ඒකේ හේවණැල්ලට කාම සංඥාව කියනවා පංච නීවරණ කියනවා ඒක නැති කෙරුවට ධානාංග කියලා කියනවා එතකොට රූප ලෝකේ රූප ලෝකේ ගෙවන් වෙන්න පටන් අර ගන්න ඔයා තටමඬ ඕනේ ඒක හැටි ඒක ගෙවන් වුණා පස්සේ රූපේ නොපෙනී යනවා ආශ්‍රව ප්‍රසවාසයෙන් නොදෙනී යනවා. එතකොට ඒ නිවන නෙවෙයි සමතේ තව අරූප පැත්තකට යනවා. එතකොට ඒකින් එක එකින් එක එක බස්සගෙන යනකොට යාට වෙන රූප සංඥාන සමතික්කමයි, පටික සංඥාන රූප සංඥාන අත්කමයි, පටික සංඥාන සමතික්කමයි. අර ඝර්ෂණය ඉක්මෝල නානත් සංඥාව නැහැ. අවකාශයේ නානත්වයක් නැහැ. රූපවල තමයි සටහන් සහ ආකාර කියලා නානත්වයක් තියෙනවා. කහ පාට, නිල් පාට වෙනස්. රතු පාටෙන් වෙනස්. හතරස් භවෙන් රවුම් බව වෙනස්. ඉතින් මේවා තියෙන තාක්කල් රුචි අරුචිකම් හිටිනවා. නානත්වේ නැති වුණාට පස්සේ මොකද හැමතැනින්ම දුවේ කාලේ බලුවොත් හැමතැනම ලුණු එක රසයි. හැමදාම අතුළු ලුණු රසයි. ඒකත් ඇත්තේ. සරුවත් චතුරායි කොකා කෝලයි ක්‍රීම් සෝඩා වෙනස් බිස්නස් මුන්දුවතර බිස්නස් කරන්න බෑ ඕනම කෙනෙකුට ඕන තරම් තියෙනවා. අර වතුර හැඩේ පාට වෙනස් කරපු ගමන් ආ මේකට වැඩි මේක හොඳයි අර මම කොකා කොලාට කැමතියි මම පැන්ටා වලට කැමතියි මම ඇබිලි වතුරට කැමතියි මම අයිස් කසායට දාපු අයිස් වතුරත් වලට කැමතියි කියලා රණ්ඩුවයි ඊර්ෂ්‍යාවයි ඔක්කොම එනවා. ඒ නානත්වයේ එක්වල රූපත්‍ත්‍ය කියවෙන ජීවිතේ හරීම ඩල්. ඉතිකාකාරී. හරි කම්මැලි. ඊපස්සේ රණ්ඩු කරලා ගන්න දෙන්නේ. ඉතින් එතකොට පේන්නේ කාම ලෝකේ ඉන්න මනුස්සයාට පිච්චර් එක බැලුවොත් ෆයිට් එකක් නැහැ. මරණයක් නැහැ. සින්දුවක් නැහැ. කොල්ලෙක් නැහැ. කිල්ලෙක් නැහැ. දුෂ්ටෙක් නැහැ. මෙහි බලහරි. මේ පිච්චර් එක බලන තේ පිච්චර් රෝල් එක තමයි ආරණ්‍ය කියලා කියන්නේ. ඒකේ තමයි රුක්ඛ මූල කියලා කියන්නේ. ඒ තමයි ශූන්‍යාගාර කියන්නේ. සමහර මේ ඇවිල්ලා පිච්චර් බලාපොරොත්තු වෙනවා. නෑ. දන්න දැන ගොරෝසු තැනින්දලා සියුම් කරන සියුම් කරන නානත් සංඥාවෙන් ගිහිලා ඒකත් සංඥාට වැටිච්ච ගමන් අපි කියන මොටිවේෂන් කියන එකක් අපේ ජීවිතයේ ජයග්‍රහණයක් ලබන්න අවශ්‍ය කරන ගැම්ම ඒක සම්පූර්ණයෙන්ම හිඳිලාම යනවා. එයි මම භාවනා කරන්න කියලා දන්නේ නැහැ. ප්‍රතිඵල අපේක්ෂා කරන මනුස්සයා මෙතන අනාතයි. බනිනවා. මොකද්ද මේ කරපු වැඩි අර අච්චර ලස්සන තිබුණු කලර් ටීවී එක දැන් black and white කරා black and white කරපු එක dot රටින් හදලා තියෙනවා දැන් dot එක දිහා බලනවා ඉතින් dot බලනකොට උදේටත් dot පේන්න තියෙන්නේ දවල්ටත් dot පේන්න තියෙන්නේ හන්දෑවට dot පේන්න තියෙන්නේ නැද්දකින් විතර වක්කාරයක් තියෙනවා කලර් ටීවී එක කියලා කියන්නේ කාම ලෝකේ black and white ගන්න පුළුවන් රූප ලෝකේ කියන්නේ අරූප ලෝකෙට ගියාම නානත් සංඥාව ගිහිල්ලා ඒකත් සංඥාව උහි තිත් ඇටි වැටි තියෙන මල හොන්තුවයි ඒක දිහා බලන්න ගියාම බලන එකාට දෙනවා මොන කාලකන්නිටද හරියට මුහුදට වතුර අවුව වැටිලා මුහුද රැල්ල ග්ලෙයාර් එක දානවා කාන්තාරයේ මේ මේ රැල්ලට වත් අවුව වැටිච්චාම ඒක දිහා ඇස් දෙක වහලා බැලුවත් නලියනවා පෙන්වන්න බෑ ඒක මෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය ස්වභාවය දුක්ඛ සත්‍ය තේරෙනකොට පෙළෙන ගතියක් දැනෙනවා දුක සත්‍ය මතුවෙනකොට තවන ගතියක්. දැන් හොඳටම පේනවා. අර සීතල බ්ලැක් ඇන්ඩ් කලර් ටීවී එකක් නෑ. දැන් බ්ලැක් ඇන්ඩ් වයිට් උත් නෑ. දැන් ඩොට්ස් එක. ගුණයක් එක්කත් බලන්න ගන්න. ගහන ඉස්සලා පොළොවේ ටෙලිවිෂන් එක බලනවා. මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවනම් කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවනම් වයිට් එකක් තියෙනවනම් දුෂ්ටයා ඉන්නවනම් බලනවා. ඩොට්ස් පෙන්වන ගණ්ඩා කොම් පේනවා නානත් සංඥා කියලා ඒකත් සංඥාට වැටෙනවා. ඉතින් මනස බකන් නිලාගෙන ඉන්නා වගේ තමයි පේන්නේ භාවනා කරන. යමක් දේශ බලනවා පේන දෙයක් නැහැ. නමුත් එයා දන්නවා පේන දෙයක් තියෙන තාක්කල් කෙලෙස්. පේන දෙයක් තියෙන තාක්කල් සංස්කාර. තියෙන දෙයක් තියෙන තාක්කල් තීරිල්ල බේරිල්ල තියෙනවා. දැන් මොකක්වත් නැහැ. දැන් මායයට මේ මනුස්සයාව පේන්නේ නැහැ. ඊමණට මායя පේනවා. මොකද මෙතෙන් යනකොට කම්මැලිකම කියලා කියන්නේ මායගේ දෙවෙනි බලයනිය. මේකට කැමති නැහැ. අතිකුසලයට කැමති නැහැ අපේ හිත. මොකද අර විචිත්තත්වේ නැහැ. නහනත්වේ නැහැ. ඒක කියන්නේ විරංජනේ වෙනවා කියලා. විරංජනේ වෙනකොට ඒ කෙනාට නිබ්බිදාව පහරිනවා නිර්වින්දනයක් ඇති වෙනවා මේක දිහා බලන ඉඳලා ආස්වාදෙ නැති වෙනවා බුද්ධ පිළිවෙල ශ්‍රද්ධාව තියෙන මනුස්සයර විතරක් ඉස්සරහට යන්න පුළුවන් ධර්මයේ කෙරේ ගැඹුර දන්න කෙනාට ඉස්සරහට යන්න පුළුවන් මේ තාක්කල් අවුරුදු 2500ක් 600ක් මේ ශාසනය ගිනාවේ මෙහෙම සංඝයා නේද කියලා සංඝ කවුරුද තියෙන කෙනාට මෙතන ශ්‍රද්ධාවක් ඇති වෙනවා ඒ වගේම මෙතෙන් මම ගියේ ශික්ෂාවෙන් නේද කිව්වොත් සමග සීලය පිළිබඳ ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙනවා නැති මිනිහට හිතෙනවා අර නිකන් ලුණු නැති හොද්දක් කනවා මොනම රසක්වත් නැහැ. සුදු පාන් පෙට්ටක් කනවා. මස්ලේ නැතියට බලුලෙව කනවා. ඒ නිසා ඒක පේන්නේ අපිස් රසනන්නාඳුන ගතියක් කියලා. ඒ නිසා කාම ලෝකයෙන් ඒ මනුස්සයාට හම් වෙන මේ නොසලකෙල්ල බුදුචානන්සේ සඳහන් කළ තියෙනවා භාවනා කරන මනුස්සයාට භාවනා විශ්ස භාවනා විශ්සයි කියලා ලෝකයා බයිනවා කියලා පිළිච්ච padikkamakata තරංගව සලකන්නේ නැහැ. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඈත තියලා වඳින මේ ශා විශාල ගංගා දිගේ ඉහළට පීනන මේ සහ විශාල සද්ධාහකින් වැඩ කරන මේ මිනිස්යාට සාමාන්‍ය ලෝකයා කියලා පිළිච්ච පඩිකම තරම් අසලකන්නේ නැහැ. ඒක මොකද එයාලගේ නානත්වේ නෑ දැන්. මේ මගේ දරුවද මේ පිට දරුවද කියලා යාට තේරෙන්නේ නැහැ. මේ මගේ අම්මද කොයි මගේ දරුවට ආදරය කරනවා කියලා කියන්නේ අනිත් දරුවන්ට වෛර කරනවා කියන එක. සුන්දමයි. ආ කතා කරන්න දෙන්නේ මගේ අම්මා ලොක්කොල සලකනවා කියන්නේ අනිත් කම්බල නොදකින් කියන්නේ. ඔක්කොම ලම්බලා. ජානකින සංසාරේ ඔක්කොම අම්මලා වෙලත් ඇති. එහෙම නැත්නම් නියමනානත් සංඥාව අයින් කරුවා නම් ඊමණසර සියල්ලම වෙන්නේ මේ පණ තියෙන එකයි පණ නැති එකේ කිසි වෙනසක් නැහැ ධාතු තියෙනවා. ඉතිරියකුණත් පුරුෂයෙකුණත් ධාතු තියෙනවා. මගේ කියාගත්ත තනුගේ කිව්වත් ධාතු තියෙන එකේ ඒකත් සංඥා තියෙනවා. ඒකට මේ මනසක් කුප්පන්න බෑ කාටවත්. අතුමිට මම රත්තරන් දෙන්නම්, මණික් දෙන්නම්, මුතු දෙන්නම් නලවන්න බෑ. ඇලේ දොලේ ගංගාවේ මගේ හිත නැහැ. මිනිවන්ති කොළ මගේ හිත නැහැ. මැනික ගැන හිත තියාගෙන තමයි මේ කවුද මෙසනෑන්ඩුවම කියන්නේ. මුද්‍රජනස කියන නන් මිනි මුතුගල මගේ හිත නෑ. ඇලේ දොලේ ගංගාවේ මගේ හිත නෑ. මේ නානත් සංඥාව අයින්නලා. ඒකත් සංඥාට ගියරොස්සේ කාටක නටවන්න බෑ යා. රිමෝට් කන්ට්‍රෝල් එකේ වැඩ කරන්නේ නෑ දැන්. අර අරක දෙන්නම් මේක වට කරලා දීපන් මම ගාස්තුවක් දෙන්නම් කරපන් මෙන්න මන්ත්‍රිකතුමා ලියුමති නොකරපන් මම බඩන්නේ නැහැ ඒක කෙරුවත් එකයි නැත්තත් එකයි දිනුවත් එකයි බැලුනත් එකයි දුකත් එකයි සැපත් එකයි යසසත් එකයි ආයසත් එකයි. අෂ්ටලෝක ධර්මයේ නොසලීමට මූලික සුසු තාමවේ පූර්ණ සුකම නෙවෙයි. මේ රූපෙක ඉඳලා අරූපයට යනකොට තියෙන වෙනසෙදී මේක තමයි ඔය අයිසෙක් නිව්ටන්ගේ භෞතික විද්‍යාව ඉඳලා අයින්ස්ටයින්ට යනකොට සිද්ධ වුනේ. අයිසෙක් නිව්ටන් ගාව තිබුණා ගුරුත්වාකර්ෂණය තිබුණා එක එකට ස්පෙસિෆික් ග්‍රැවිටි තිබුණා මේ අමුද්‍රව්‍ය අඳුරගත්තා. අයින්ස්ටයින් ගියාට පස්සේ ඔක්කොම ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියා එනර්ජි කිව්වා. එනර්ජි කිව්වට පස්සේ ඕන එනර්ජි එකක් ඕන දෙයක් ඕන බවට පත් වෙන්න පුළුවන් ඕන වෙලාවක. ඕන දෙයක් එනර්ජි බවට ශක්තිය බවට පත් වෙන්න පුළුවන් E mc2 ලියුවට පස්සේ අයිසෙක් නිව්ටන් අවලංගු වෙලා ගියා. හිතා ගන්න ඒකට බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2600 ඉඳලා ඉතල මොනම යන්ත්‍රාගාරයක්වත් නැතුව ඉතින් ඒ කියනකොට මෙහෙම තීන උඹලා රැවටෙන තැන රූප කාම ලෝකය කියලා එකක් තියෙනවා. කාම සංඥා කියලා එකක් තියෙනවා. රූප කියලා එකක් තියෙනවා. අරූප කියලා එකක් තියෙනවා. ඔක්කොම තිප්පලවල විතරයි. යන ගමනේදී හම්බ වෙන අම්බලන් විතරයි. ඔයගේ ළඟින් යන්න එපා. විශේෂ වෙනවනම් පොඩ්ඩක් උතන නතර වෙයන්. නැතලා ගමන යන්න. ඒ ගමන යනකොට මේ මනසගේ මෙතෙන් එනකොට මේ නානත් සංඥාව අයින් කරලා ඒකත් සංඥාවට යනකොට ඒ මිනිස්යාට තමන්ගේ මේ ටික මගේ මේ ටික මගේ නෙවෙයි කියන සීමාව කඩලා යනවා. භාවනා කරනකොට තේරෙන්නේ මෙන්න මේ ටික මම කියන්නේ සීමා මරියාදාවල් අජත්ත බහිද්දා සීමාව කඩලා නිසා තමයි අර වක්කාර ගති පාර කරන්නේ. නිකන් අසරණ වුණා වාගේ, තනි වුණා වාගේ, පාළු වුණා වාගේ. ඒ කියන්නේ මායයට දැන් අර මේ සීමාව තියෙන තාක්කල් මායයට අපිව මරන්න පුළුවන්. මේකින් එහා පැත්තින් එක ඌ අල්ලගෙන සිනා මගේ කියාගන්නේ ඒක මායයක නැති කරපුවා ඌ මැරෙනවා. දැන් ඇතුළ පිට සීමා නැත්නම් මා රමුණු මරන්නේ. අල්ලන්න තැන නැහැ. අපි උලඟට ගහන්න හැදුවට කොච්චර ගැහුවත් වදින්නේ නැහැ. වතුරට ගහත හැකි. ඝණයකට ගහත හැකි. මොකද ඒකේ සීමා මරියාදාවල් තියෙනවා. උලඟි නැහැ. නිසා තනියතේ අප්පුඩිය කියලා වෙනම ප්‍රහෙලිකාවක් තියෙනවා. පුළුවන් නම් තනියතෙන් අප්පුඩියක් ගාලා සද්ද ආපන්ද බලපන්. වදින්නේ නැහැ. ඒ නිසා මේ නානත් සංඥා අයින් වෙච්ච ගමන් ඒ මනසට විදි තියන්න බෑ. පිහියෙන් අනින්න බෑ. මොකේට අනින්නේ? සීමාගේ දිය වෙලා ගිහිල්ලා තියෙන්නේ. හරියට මේ මේ ඩොට්ස් හදන චිත්‍රපටයක මම මේ කොල්ලගේ ඩොට්ස් මේ කෙල්ලගේ ඩොට්ස් මේ දුස්ත්‍යාගේ ඩොට්ස් කියලා ඩොට්ස් වල නෑනේ කිසි වෙනසක්. ඔය එකෙන් තමයි පැව ගෑණි මිනිහ ඔක්කොම හැදෙන්නේ. අන්න ඉතින් අඩු කරගත්තාට පස්සේ අසත්පුරුෂයාට මහා පාළු ගතියක් තනි ගතියක් දැනෙනවා. නමුත් මේ Taman ඉන්නේ ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥා කියොත් එයා දන්න හොඳටම මම කාමසිත නෙවෙයි කාම සංඥාවෙත් නෙවෙයි රූපේත් නෙවෙයි රූප සංඥාවෙත් නෙවෙයි අරූපේ ඉන්නේ කියලා දැනගන්නකොට එයා දන්නවා මේ අබුද්ධෝත්පාද කාලයක් නෙවෙයි මේ කාලෙත් භාවනා කරන්න පුළුවන් මෙන්න මෙතෙන් ගියාම යන්න බැරි එකම හේතුව උඹ ඔකට කැමති නැහැ උඹ ඔකට බයයි උඹට අනිස්තිරයි ඒ නිසා අඹාර පෑදී දිහට මොනවා හරි බොරදියක් දාගන්න ඔබ මේ ආකූල අනාකූල ප්‍රාය කොහොමද ආකූල කරනවා ඒක විතරයි කියන්නේ සබ්බ භාවස්සා කරනවා මොනේ මෝඩකම කරන්න එපා පාපේ කරන්න එපා ඔකට යන්න අරපන් යන්නේ සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති කියන ශික්ෂාවෙම යම් යම් සංඥා මතු කරනවා ශික්ෂාවෙම යම් යම් සංඥා දුරු වෙනවා මෙයා දන්නවා මෙන්න මේකට පස්සේ මේක එනවා කියලා කලබල වෙන්නේ තක්කු මුක්කු වෙන්නේ ගැහෙන්න යන්නේ ඒකට දෙන්න නම් කාය ජීවිත නිර්පේක්ෂව විපස්සනා කරන්න ඕන අමර බැල්මක් බලන්න ඕනේ. මේක දිහා නම්බුකාර ගන්න බැල්මකුත් බෑ, ජාග්‍රාහියගේ මොකුත් නෑ. මේක සිද්ධ වෙනවා. අනුන්ගේ දෙයක් වගේ පරතෝ සංකල්පයෙන්, තුච්ච සංකල්පයෙන්, රිත්ත්‍ය සංකල්පයෙන්, අනත්ත් සංකල්පයෙන්, ශූන්‍යතා සංකල්පයෙන් බලාන හිටියොත් බුදුහාමුදුර කොහොම මේ පාරේ ඉස්ලාම් දවසේ යන්නේද? ගුරු උපදේශ රහිතව. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා මේක කියලා දෙනකොට දහසක් නැයින්. උන්වහන්සේලා කොහොම තේරුම් ගන්නටද? බාහ්‍ය දාර්ශනිකය වගේ කෙනෙකුට කියනකොට කොහොම තේරුම් ගන්නටද කියලා දැන් අපි Taman ටිකක් ඉස්සරහට යන්න යන්න ඒ ගුණ උත්තරමයන්ගේ ගුණවල ධර්ම වැටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි දන්නේ ඒගොල්ල වෙනමම જાතියක් නිවන් දකින්නම ඇවිල්ලා තිනවා අපිට බෑ. අපිට මේ අමුදරුවන් රකින්න තියෙනවා අපිට කෙලස් තියෙනවා කියලා අර නැති පැත්තට යනවා. මේක හරියට සිද්ධ වෙලා සිද්ධ වෙච්ච බව හරියට සාපේක්ෂව දැනගත්තොත් මෙච්චරක් සුද්ධ වෙලා තියෙනවා මෙච්චරක් කියලා. ඒ මනසට ආයේ නිවන් දකින්න ඕනේ නැහැ. ඇති වෙනේ විශ්වාසය. ඒ ඇති වෙන තෙද බුදුහාමුදුර ළඟ ඉන්නකොට බුදුහාමුදුරගේ තෙද තේරෙනවා. ඒක හරියට වසංගත ලෙඩක් තියෙන පළාතක මිනිස්සු ගිහින් නිකන් හිටියට ටික දවසකින් ඌටත් වසංගතේ උත් මැරෙනවා. ඒ වගේම තමයි බුදු දෙදට ලඟ වෙනකොට වසංගතයක් වගේ ඒක ආරෝපණය වෙන්න පටන් ගන්නවා එකක් දෙකක් තුනක් ඒ தত্ত্ব සුද්ධ වේගන සුද්ධ කරනට ඒක ඉස්තිර ගන්න වෙයි ආයෙ බිමට වැටෙනවා ආයෙ සුද්ධ කරනවා ආයෙ බිමට වැටෙනවා ආයෙ සුද්ධ කරන යනවා කරන්න කරන්න කරන්න මේ ක්‍රමයේ සඵලතාවය කාර්යක්ෂමතාවය තමයි ඔප්පු වෙන්න පටන් ගන්නවා වැටුණට ශිල්පේ තියෙන තාක්කල් කඩන්න බෑ ඒ දවසක් මිනිස්සෙක් ගිහලා මීමැස්සෙක්ගෙන් ඇහුවලු දැන් බු බඳින බඳින මීමැසි ඔක්කොම මිනිස්සු කඩනවනේ ඔයදී උදේ පාන්දර අමුඩ ගහන ගිහිල්ලා රොම් හොයනilla මීපෙනි හොයනilla කොහොමද ඒකෝ කරන්නේ උඩ කොහෙන්ද ගැම්ම කියලා. ඒක කිවලු මිනිස්සුන්ට මේ කඩන්න පුළුවන්ට ඒකටත් මීපෙනි හද නැටි මගෙන් වරක් කරන්න බෑ කියලා. මම තුච්චයි. උඩ පුළුවන් හදපු මීපෙන් ටික කඩා ගන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා කොච්චර දඩම ඇව්වත් මීපෙනි හදන හැටි මගෙන් ගන්න බෑ. ඒ නිසා මට ගැම්මක් තියෙනවා. ඒ නිසා කාම ලෝකේ ඔක්කොම කවුරු අගරජ වුණත් මොන රජකම් කළාද උට අරූප ලෝකෙට යන්න බෑ. උට ශිල්ප ගන්න බෑ කාමේ දඟලන තාක්කයි. අතහරින්න බෑ. කොල්ල බබාවන්. අතහැරපු මට අනේ ඩිංගිත්තක් මට ධර්මයෙන් අනුග්‍රහ ලැබිලා තියෙනවා මට මේ කාමයේ වගේම කාම සංඥාව නිවරණ පේනවා. ඒ නරකක් නෑ. ඉතින් කාමයට වෙටි හොඳයි. කාම නිවරණ ටිකකට අයින් වෙලා හාව හඳ දැක්කා වගේ හඳ ඩිංගිත්තක් පෑදෙනවා. උන්නේ ඒක රූපේ පේනවා. මූල කර්මස්ථානේ. ඉඳගෙන ඉන්න ඉතිරි අපි. දැන් ඒකත් තුනී වේගන යනකොට ඉතින් මේ මනුස්සයාට ආය වෙනම උටුන බලන් ගන්න ඕනේ නෑනේ. මේ ධර්මයේ තියෙන නෛර්යානිකකම පේනවනේ. සජීවී ශක්තිය පේනවනේ. ඒ වගේම මනුස්සයා දන්නවනේ මේකට කිසි දෙවන්නේක් බාධා කරන්න බෑ. දෙවන්නේක් නෙමෙයි බාධා කරන්නේ තකතිරුකමයි. මෝඩකමයි. කාමරේ තියෙන කෑදරේමයි. තව කෙනෙක් පරයාගෙන යන්න හදලා තියෙන අර නැගිටින්න තියෙන ගතියමයි. ඒක ඉතින් අපි අම්මලා තාත්තලා තමයි බයිනවන බයින තියෙන්නේ. ඒත් උන්දලා ඒක පෙන්වන්නට නෙමෙයි අපිට මේ කෙරුවේ. අපිට තියෙන එක පොඩි ප්‍රශ්නයක්. අයින් කරගෙන ගියොත් රූපේ ඉඳලා අරූපයට යනකොට ඇති වෙන මේ වෙනස මාරු කර ගන්න පුළුවන්. වෙන විදිහට කියන ණයකට සැක නැතුව ඉන්න පුළුවන් නම් ඒ මනුස්සයා පොළවේ තියෙන මනුස්සයා ආකාශයේ වායතලයේ ගිහිලා එතකොට ගුරුත්වාකර්ෂණ ඉක්මවලා අජිතාවකාශයේ ගංගන ගාමියක් වෙනකොට එසතර කීයක් පණනවා. මේ මනුස්සයාගේ අත්දැකීම කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න කෙනාට ගන්න බෑ. කන්ට්‍රෝල් රූම් එකේ කෙනා දන්නවා දැන් ඉන්නේ පොළවේ. දැන් ඉන්නේ අවකාශයේ අහසේ මේ සමා වෙන්න වාතලේ දැන් ඉන්නේ අදට අවකාශයේ කියලා. මොකද ඒක කවුරු ගියත් එච්චරයි. කවදාකවත් මනුස්ස ලෝකේ ඉඳගෙන මේ පොළවේ ඉඳගෙන අපිට පුළුවන් ද ගුරුත්වාකර්ෂණ නැත්තනක් හිතාගන්න. මේ ගුරුත්වාකර්ෂණ නැත්තනක් අත්දකින්න හිතාගන්න නම් පුළුවන් වෙයි. බෑ. මොකද අපි පොළොවට බැඳලා ඉවරයි. ඒ වගේම තමයි කාමයේ දාසකත්වයටපත් අපි හිර ගෙදරකට දාන්න. අපි ණයකාරයෙක් පාටපත් කරනවා. අපි රෝගයක් පාටපත් කරනවා. අපි මේ කාන්තාරික අතරමං විජේ තත්ත්වයටපත් කරනවා. නමුත් ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි මේ මොන කොල්ල බලත් එක නේ පොල් තෙල් ඩිංගිත ගන්න ප්‍රශ්නේ තියෙනවා. පොල් තෙල් ගන්න පස්සේ කොල්ල වැඩ කරලා ඒ බය වෙන දෙයක් නැහැ. ත්‍රිඥාන්සේ දෙන්නේ කොල්ල ටික පොල් තෙල් ටික තමයි. ඔබ කොස්ස කපපන්. කපන්නේ පොල් තෙල් ටික ගන්න. මේ සුතමේ ඥාන කියන්නේ පොල් තෙල් ටිකක්. සුචිමේයන් තියෙන එක නම් භාවනා කරනකොට ඉතර බය වෙන්නේ නැහැ දෙකක් තුනක් පරිදුනාට. ඒකම ඉස්සරහට යනකොට යාට තියෙනවා මේ අහපු කියපු දේ නැවත නැවත සහතික වෙනවා මගේ තකතිරුකම නැත්තම්. මම වැඩේට නිසින්ින්ද යන්න දෙනවා. ඒ නිසා මේ බල කියනකොටත් මට හිතෙනවා මම එකම දේ වගේ කියන්නේ කියලා. වෙන මොනවා කියන්නේ බුදුහාමර කියපු දේ නේද මම එකක් මම කියන්නේ නැහැ. අහගෙන හදන කටියරත් කියනවා. ඉතින් අර අම්ම කෙනෙක් එදා කියනවා ස්වාමීන් වහන්සේ ළමයි කිරියවල ළමයි හැම වෙලාවෙම මැක්ක ගන්න මුළු ලියන්නේ. මොනවා ප්‍රශ්නයක් තිබුණත් රචන කියාවේ මැක්ක ගැන ලියනවා. ඊට පස්සේ ඒක දවසක් කවලු පොල් ගහ ගන්න කියන්නේ. නෑ වතුර මාළු ගැන ලියන. ඊට පස්සේ ඕලිවලු මාළුවා වතුරේ ජීවත් වෙනවා. වතුරේ ජීවත් වෙන මාළුවාගේ මැක්කෝ නැත. මැක්කෝ ඉන්නවනම් මැක්කා මෙහෙමයි කියලා ඊට පස්සේ මැක්ක ගැන මම කියන්නේ ගියා කොහෙන් බණ කිව්වත් මම ඉවර කරන්න උදේ තමයි ඒක වහන්සේගේ බණ නැක්කා ගැන කියපු බණ වගේ තමයි. ඉතින් මේක තමයි මේක නීරස බවක් තේරෙනවා ඇති. හැබැයි ඒ කියන්නේ බන වැඩ කරනවා කියන්නේ. මේ බන වලට ආශාවක් ආව නම් ඒක වැරදිලා. මේකට ආශා කරන දෙයක් නෑ. මේවා ලස්සන මල්ලි ලස්සන බයිලා මේවා අල්ලගන්නilla වංගෙයි කියපල්ලා කියන ඒවා බයිලා කියන්නේ. මේ වගේ අල්ලගන්න දෙයක් නෑ. අල්ලනකොට දිනවා තමන්ට වලිග නැති එක විතරයි තියෙන අඩුපාඩුව. නැත්තම් මේ හැමෝම තකතිරවම කරන වැඩ මමත් කරලා තියෙනවා කියලා. අනේ මේ කාමයට පයින්දන ගතිය පොඩ්ඩක් 100ට අඩු කරලා 90ටත් තියාගන්න ආධ්‍යාත්මික ධර්මයේ එහෙනම් අඩු ගන්න 50 50ක් තියාගන්න. ඒකේ 150ක් තියාගන්න ලක්මනට කිරුණු වස්තුව ගමන එච්චර අමාරුයි. එනිසා මේක සිරිසනාගේ පහසුව ධෛර්යය වෙන හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනා මෙතන නැත කරනවා සිල් දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. අපි මෙහිදී අරණ පුරුද්දක් සීපත් කරමින් ධර්ම දේශනා හමාර වුණාට පස්සේ එතනම ඒ සම්බන්ධව තියෙන ගැටලු සහිත තැන් හෝ පිරිසුදු කරගත් තැන් හෝ ප්‍රකාශන තියෙනවා ඒකට අවකම් දීම ධර්ම සාකච්ඡාවට කොට පාදා ගැනීමක් කරනවා. ඉතින් කාටද තියෙනවා මේ සම්බන්ධ ප්‍රශ්න ප්‍රකාශන විවේචන ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපි ඊතාවතාදී ගාථා සජ්ජහායනා කිරීමෙන් ධර්ම දේශනා නිමාව සටහන් කරන්න බලාපොරොත්තු අවසයි තමයි. සම්පූර්ණ ගැටුවක් තියෙනවා. සංඝාස කියන්නේ නෑ. නාමක සංඥාවෙන් නම් ඒකක සංඥාවෙන් නම් අරූප කියන්නේ ඒකක සංඥාවක් කියන්නේ කියලා. එතකොට විපස්සනා කරන්න පුළුවන් කමක් තියනවාද ඒකක සංඥාවක් කියන්නේ? ඒක ලයිබයයි. එකස සංඥා ඉන්නකොට විපස්සනාවක් නෑ නමුත් සංසන්දනාත්මකව දන්න මෙන්න මේව ගෙවාන ගෙවන හැව ඇරලා ඇරලා ඇරලා තමයි මෙතෙන් ආවේ කියලා. ඒකෙන් නැගිටුවම ආයෙ කාමෙට නෙවැටෙන්නේ. ආයෙ ගුරුසු තැනකට වැටෙන්නේ. ඒකලිලා ආයෙ මෙතෙන්ට යන්න පුළුවන් දේවල් සංසන්දනය වීම මේකේ නැගිටට පස්සේ සිද්ධ වෙනවා. නමුත් නැගිටට ගොඩ වෙලාවක් යනකම් කෙලෙසෙන්නේ අර නැගිටපුවට පස්සේ මේ කොහොමද කියන්නේ කැටපොලේකින් විද්දට පස්සේ ගල ඒ දිහාට විදගෙන යනවනේ. ඒ වගේ ඒ නානත් සංඥා ඒකත් සංඥාද නැගිටට පස්සේ හිත තියෙන කන්දක් උඩට ගිහිල්ලා කන්දේ ඕනනම් බිම් බලන්න පුළුවන් නම් පැත්ත බැලුවොත් 30 බවනේ පේන්නේ උඩ බැලුවොත් 30 බව පේන්නේ. අන්න මුදුනේ දැන් මුදුන්පත් වෙලානේ තියෙන්නේ. පල්ලෙහා බලනකොට තේරෙනවා නගිනකම් බලන්නේ උඩනේ. නැගලා ඉවරනට පස්සේ උඩනේ ඉන්නේ. උඩ ගියාට පස්සේ ආ උඩ බලනකොට හිස්නේ. ඇත්තත් හිස්නේ. ඊට පෙන්ටිනේ පල්ලෙහාට ඇතුළ පේනවා ගමේ ඉන්න මිනිස්සු දුම් අදිනවා, මිනිස්සු උයාගෙන කනවා, රණ්ඩු කරනවා, බල්ලොත් එක්ක රණ්ඩු කරනවා. Tamante ගඳක් නැහැ, සද්දෙත් නැහැ. ගම පේනවා. ඈත. මොකද Taman ගෙන තන හරිය පිරිසිදුයි. නිස්සද්දයි. ඒකට පේනවා අර මිනිස්සුන්ගේ තියෙන අර උරුට්ටුවක් තමයි කිසිම රණ්ඩුවක් නැහැ විවේක ස්ථානක ඉන්න බව සංසන්දනය වෙනවා. මේ සංසන්දනය සිද්ධ වෙන්නේ මේ උඩට නැගලා උඩ ස්පාස් වෙන වෙලාවේ. නගින්නකක් නැහැ. නගින්නකම් මුදුන බලාගෙන නගේ ඒකවල තාම වැඩ ඉවර නැහැනේ. වැඩ ඉවර තාක්කල් උඩ නගිනවා. ගියාට පස්සේ උඩ බලන්න දෙයක් නැහැ. සංසන්දනය කරනකොට ඒක සිද්ධ වෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ ආකාසානං ඡායතනෙන් ගැලවුණාට පස්සේ හම්බෙන හිස්තන තියෙනවා. ඒ කියන්නේ නිවර්ණ නැහැ වෙලාවේ. ටික වේලාවකට නිවර්ණ එන්න වෙලා යනවා. හරි කියනවනම් ට්‍රැෆික් ජෑම් එකක් බේරුණාට පස්සේ පාර ඈතට යනක හිස්නේ. මොකද මේ පැත්තේ මොකුත් නැහැනේ වාහන දැන්. කාගෙන යන්න පුළුවන්. එතකොට මේ මනුස්සයා පොඩ්ඩක් නතලා තේ එකක් බොන්න ඕනේ කිව්වොත් එමේ ඉතින් හබක් කරනවා. මේ මනුස්සයා දැනගන්න ඕනේ වෙලාවයි පුළුවන් තරම් ගමන කරගෙන යන්න. මොකද ට්‍රැෆික් ජෑම් තියෙනකොට දන්නවනේ ටෙන්ෂන් එක. ට්‍රැෆික් ජෑම් එකේ ඉවරච්ච ගමන් ටෙන්ෂන් එක අයින් වුණාට පස්සේ ඉතින් ගොඩාක් වෙලා නැකන් මේ ආකාසානංචායතනේ පවන් සැලීම තේරෙනවා. හැබැයි එතකොට හිත තියෙන්නේ ආකාසානංචායතන නෙවෙයි. ඒකෙන් ගැලවිලා එතකොට විපස්සනා ආකාසනංචරේ ඉන්න තාක්කල් විපස්සනා කරන්න බෑ. ෆ්‍රිජ් එකේ දාලා තියෙන තාක්කල් එළවලු උයන්න බෑ. ෆ්‍රිජ් එකේ එළියට ගත්තට පස්සේ උයන්න බෑ. උයන්නේ તો කන්නත් බෑ. ෆ්‍රිජ් එකේ තියෙන තියෙන්නේ ආරක්ක සම්පදා. නරක් වෙනවා. මිලට අරගෙන උයුවට පස්සේ උයපු ටික කන්න පුළුවන්. ෆ්‍රිජ් එකයි මේ උයම නැහැ කියන දෙකක්. බ්‍රහ්ම ලෝකේ උත්පත්ති ධ්‍යාන වඩලම තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ ධ්‍යානයට අනු බ්‍රහ්ම ලෝකේ උපදින කෙනෙක් උපදින්න කුසල් කරගත්ත කෙනෙකුට ඊට අඩු කෙනෙක් ප්‍රාර්ථනා කරලා උපදින්න බැරිද? ඒකදී අතරම මේ මේ කියන්නේ තමයි චිත්‍රපටි ශාලාවට ගිහිල්ලා තමයි ODC යනවාද බල්කනි යනවාද ෆස්ට් ක්ලාස් යනවාද කියලා ගිහලා ගැලරි එකට ගිහිල්ලා ODC යන්න දෙන්නේ නැහැ නේ. ODC ගිහිල්ලා ගැලරි යන්න දෙන්නේ නැහැ. ටිකට් එක ගන්න එයා ඉසල Taman තෝරන්න ඕන කිව් එක මොකක්ද ඊට පස්සේ කිව් එක කියලා කියලා නෑ හැබැයි ODC කියලා සමාහට ගැලරි එක දෙන්න ඊට තියෙනවා මොකද මේ ODC එකට ඊට වඩා ගාණ විකුණ ගන්න පුළුවන් නම් ODC නැත්තම් බල්කනි ටිකට් එකක් අරගෙන ගැලරි එකට යන්න නම් දෙයි කියලාත් මට හිතෙනවා සමාහලාට පිච්චර් කාර්යය එතකොට උත්සාහ කරලා බලන්න <laughs> බ්‍රහ්ම ලෝකයේ මිනිස්සුෙකුට හරිද? රක්මලෝකේ කියන්නේ මිනිස්සු කියන්නේ රක්මේකට මේ මිනිස්සු ලෝකෙදී බලන්නවත් හිතෙන්නේ නැහැ. ඒ මිනිස්සු හිතන්නේ බැලීමෙන් පවා කෙලසෙනවා. මොකද මිනිස්සු රණ්ඩු කරන මිනිස්සු ඉන්නේ අර බ්‍රහ්ම විවේකේ. මේක නැති වෙනවා. ඒ නිසා බ්‍රහ්මයා බලන්නේ ඒ අර ආර්යවංශ සූත්‍රයේ තියෙනවා 700ක් බ්‍රහ්ම රාජවරු. ඒ මොහොතේ බ්‍රහ්ම එකෙන් වෙන් වෙලා මනුස්ස ලෝකේ බලනකොට නීල නම් වූ රහතන් වහන්සේ නමක් පාංශුකූල රෙද්දක් කවුරුණා දැක්කා. එච්චරල යාට පේන්නේ. ඒක දුන් කැමැත්ත තියෙනවා. ලස්සන තෙදවයිස ගාතාවක් තියෙනවා. ඒ නීලනම් ස්වාමීන් වහන්සේ පාංශුකූල රෙද්දක් කවුරුන්ට 700ම උතුරුනමල වැඳලු. ඊට පස්සේ ඒ ශාන්ති කියන එක දියකඩක බැඳලා ඒ ඒකේ තියෙන කුණු හොදාගෙන යන හැටි බලනකොට ඒත් වැඳලු. ඉතින් කඩ කපල කයිති ගන්න අයින් කරලා මහානකොට පඳු ගන්නකොට ඒක විතුළු මොනස් මනස ලෝකෙම දැක්කේ. මේ අනිත්‍යව සේරම කක්කා. රණ්ඩුව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානෙ, තණ්හා, මාන, දිට්ඨි. ඒ උලාර වූ බ්‍රහ්මයෝ මේක දිහා බැලුවහම මේ පේන දේ අසුචියක් දැක්කා වගේ පේනවා. මේක සීමාවක් නැහැනේ ඊර්ෂ්‍යාවේ. සීමාවක් නැති නිසා බැලීම පවයි මිෂන් අර නික්ලේශී මනස කෙලසෙනවා. බලන්න වටින්නේ මේ වගේ මේ අනාත්මීව නැත්නම් නෛර්යානකව ධර්මයේ වෙනුවෙන් කරන වැඩක් දකින්නට ඒක හරි පුසුඹයි. ඒක හරි ලස්සනයි. මොකද කිසිම බලාපොරොත්තුකින් නෙමෙයි කරන්නේ. කිසිම ලාභ සත්කාරේ ලාභ සත්කාර බලාපොරොත්තුෙන් කරන මොනම දෙයක් අසුචි. තුච්චයි. පහරයි. ඒ ලාභ සත්කාර දෙන්න නැත්නම් කොහොමද මිනිස්සු කුප්පන්නේ? උළුප්පන්නේ නෝ. ඉතින් මිනිස්සු නඩ බූරුවට කරට්ට ගෙල්ලුවා වගේ මට මැග්සීසේ සම්මාන දෙන්න මට නොබෙල් ප්‍රයිස් එක දෙන්න මට අර බොක්ස් ඔෆිස් වාර්තාව දෙන්න කියලා දිම්මන පස්සේ අපි අම්මලා අතරත් වෛර කරගෙන තමයි එක පන්ති ඉන්න එකත් වෛර කරගෙන මේ කඩ කාකරයි. ඉතින් අද හැම ශිෂ්ට සමාජයක්ම උරුට්ටුවට හේතු වෙලා. වෙසක් කුඩු තරගෙත් පවත්නවා පොයේ දවසේ. වෙසක් කුඩු තියෙන හිත පහන් කරන්න. කුඩු තරගෙට ගියාම මොකද වෙන්නේ? තොරන් තරඟ පවත්නවා. ඒ අනේ බුදුහාමුදුරු එන්නේ නැති එන්නේ මම හිතන්නේ මේ කාලේ ඕක නිසා වෙන්නේ කියලා. ඇවිල්ලා මොනව බලන්නද මේ? මේකත් අල්ලන්නේ උරුට්ටුව. තුච්චයි, පහරයි, නින්දිතයි, ධාමකයි. ඒ වෙනුවට නීලනම් මේ සාතන්නාංශේ පාංශුකුලයක් ගන්න අත දික්කනවල. මේ රජසපත් අල්ලාපු කෙනෙක්. පාංශුකුලයක් ගන්න අත දික්කනවල. සත් මට මතක නැහැ ගාතාව. බ්‍රහ්ම රාජවරු 700ක් කොටනමල වඳිනවලු. අනේ මේ ශාංශ මේ කරන වැඩේ හුදු නෛර්යානික දෙයක් හුදු කෙලස් කැපීමකට කරන්නේ. මේ ජූර බණ්ඩු ගාලා අඳිනකම්ම එයාට පේන්නේ මනස ලෝකෙ ඉච්චායි. අපි ටෙලිවිෂන් එක බලපුවම මොනවද අපිට පේන්නේ? මොනවද පෙන්වන්නේ අපට? පුළුවන් තරම් කුප්පණ දේවල්. වැඩි වෙන කුප්පණ කුප්පණ අපි ඒක නැවත නැවත බලනවා. රජීව් ගාන්ධිට ගහපු ගමන් මේ මොරාජේ නෑ රජීව් ගාන්ධිට ගහපු ගමන් අපේ සිබලා හැම ටීවී එකේ විනාඩි 5න් බාඩ පෙන්නවා ඒක. ඒකමයි පෙන්වන්නේ. මම ඒ දවසක් කෙනෙකුට මයිකල් ජැක්සන් මැරිලා. මම එයාපෝට් එකේ ඉන්නවා. මේ ටෙලිවිෂන් එක වේන හැම පැත්තෙම වෙන මේ මයිකල් ජැක්සන්. මේ මේ මයිකල් ජැක්සන්. මේ මේ මයිකල් ජැක්සන්. මේ මේ මයිකල් ජැක්සන්. මේ කවුද මේ කියලාත් ඉතින් මට මට තේරුමක් තිබුණේ නැහැ මම අර පොඩි එකෙක් ඉන්න ලයින් යවුවා මේ ඒ මනුස්සයා මේ කළු මිනිහද සුදු මිනිහද කියලා. උගේ බාප්පයට ගිහිල්ලා කිව්වා. ස්වාමීන් වහන්සේ අහනවා මයිකල් ජැක්සන් කළු සුසු කියලා. ස්වාමීන් වහන්සේ ඔබ දන්නේ කොහොමද කියලා අහපන්. ස්වාමීන් වහන්සේ යා කළුවේ ඉඳලා සුදු වෙච්ච මිනිහෙක් කිව්වා. මොක මං ඇහුවේ කළුද සුදුද කියලා. මේක බලනකොට ඒක ඇත්ත කතාව. ඌ කළු මිනිහෙක් බෙහෙත් බිල බෙහෙත් බිල සුදු වෙලා මැරෙනකොට මලමිනියක් වාගේ මූණ කොහොමවත් මලමිනියක් වාගේ කළුද සුසු කියලා කියන්න බෑ. මේක පිළිබඳව හැම විනාඩි පාටම පෙන්වනවා. මොකද ඒක පුළුවන් තරම් කාමයේ අවසන් පුළුවන් තරගේ පෙන්වන්න පුළුවන්. එතකොට බ්‍රහ්මිය ඕක දිහා බලයි. මේ අනාගත සංඥාවෙන් අයින් වෙලා ඒකත් සංඥාට බොහොම අමාරුවෙන් ගිය මිනිහෙක් මේ ඔය එක එකනාගේ කුහකන්දල් බලන්නේ. මොකද අපිට වෙලා තියෙන්නේ පොඩ්ඩක් අපි ගැන හිතන්න එපා අපි දරුවන්ට මොනවද පින්නන්නේ කියලා හිතන්න සාප වෙනවා ඔයගොල්ලෝ කරන වැඩේට ඒ දරුවා අන්තිම අහිංසකයි අන්තිම අසරණයි මොනවද පෙන්වන්නේ කොහටද එලවන්නේ ඕගොල්ලන් ගැහුවේ නැත්තම් පුදුමයි. මෙච්චර අහිංසක මනසකට මොනවද අධ්‍යාපනය කියලාද දාන්නේ කියලා. මොනවද මේ දියුණුව කියලා අපි පෙන්වන්න හදන්නේ කියලා. ඒකට අපිට කියන්න තියෙන මොන මගුලද පෙන්වන්න කියලා. ඇත්තටම පෙන්වන්න දෙයක් නැති තරම් මොකද අම්ල තාත්තලා දන්නේ නැහනේ. පෙන්වන්න ඕන දේ දන්නේ නැහැ. ඉතින් ඒකට තියෙන දරුවන් දරුවෝ ඇත්තටම දන්නවා. දරුවන් හොඳ පිරිසිදු මනසක් තියෙනවා. ඒ නිසා දරුවන්ගේ වැඳලා අහන්න නැන්නේ දරුවනේ අපිටත් මේ මං ඉදා ඇලන් වෙච්චාම ඊට පස්සේ පොඩි එකට ඇවිල්ලා මේ අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට බුදු පිළිම පේනවා කියන්නේ. හොඳයි බබා මොනවද කරන්න භාවනා? මම එච්චර දෙයක් කරන්නේ මම මේ බුදු කර මෙනේ කරනවා. මම වයස කීයද? මම හයේ පන්තියේ ඉන්නේ කිව්වා. ආ ඊට පස්සේ කිව්වා හොඳයි හොඳයි මම කොහේ මේ විදිහටම කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. ඒකට අම්මයි තාත්තා දෙන්නම දුණයිලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේ දරුවෝ පැවිදින්න ඕන කියලා. අවුරුදු 12ක් 16ක් 14ක් ඇති. මම පොඩි කරා දානවා පොතා. එයා ඉන්නේ ඉස්සලා අම්මට තාත්තට පොඩ්ඩක් භාවනා කියලා දීලෙන්නේ. මම කියනට වැඩිය තේරෙනවනේ මේ මැට්ටෝනේ. මිලෝ හසරක් තේරෙන්නේ නෑ නෑ ස්වාමීන් වහන්සේ අපි පන්සල් යනවා අපි තියපා මම කෝ මේ මේ පොඩි එකා විතර නෑ. ඒක මන්ට හොඳටම ෂුවර්. ඔබ ඉන්නේ ඉස්සලා මායි උන් දෙන්නට පුරුදු කරලා. මං කියනට වැඩිය එක වටිනවා කිය. දෙහරයක් මං ගෝ වැඳලා වැඳලා මේ අවුරුදු 6 පන්ති ළමෙන් අහගනින් ජීවිතය කියන්නේ මොකක්ද කියලා. උඹලා කොහෙද මේ යවන්න හදන්නේ මේක? ඉතින් නෑ නෑ අපි සැකයක් නෑ වැඩි දිනකට අවසර දෙනවා. මොකද අවසර කතා කරන්න දෙන එක වෙනවා. මේ කොල්ලා එන්නේ ඉතල කොල්ලෙන් අහගනින් ආධ්‍යාත්මික කියන්නේ මොකක්ද කියලා උඹලා දන්න කොහොම හරි පුටු කු කරන්නට යන්න එපා කිය. මම මේ කියන ඒවා දන්නවනම් අධ්‍යාපනය පැත්තම එහෙම. මම අධ්‍යාපන සිලබස් හදනේ වු මට වෛර කරායි. ඉතින් මට හොඳට මතකයි මම ඉස්කෝලේ යන කාලේ මට අධ්‍යාපනය පිළිබඳ හරි උපහාසයක් තිබුණා. මට හොඳටම තේරෙනවා මේක ජෝක් එකක්. සම්පූර්ණ මෙතනදී කිසිසේත්ම මේ තියෙන දෙයක් මනින්න පුළුවන් එකක් නෙවෙයි තියෙන උන් හදාගත්ත රාමුවට දාලා අපිව ෂේප් කරන්න හදනවා මට තිබුණ මේ දවස්වල කියන්නේම සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියලා මම කියනවා සංස්කාරයෝ නේ සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියලා විහිළුමයි දෙන්නේ අයිදන ඕගොල්ලන්ට කැමති නැති වෙයි මම මේවා කියනවට ඒත් මේක තමයි කියන්නේ ඥානත් සංඥා ඉඳලා ඒකත් සංඥාට ගියාට පස්සේ තේරෙනවා ගාගෙන තියෙන ගාගෙන ඉන්නවා එච්චර පිරිසිදු පෙතක් තියෙද්දී අපි මේ සංකත කරගන්න හැටි. මේ මේ ඉස්කෝලේ වල තමයි ඕක කරන්නේ. ඉස්කෝලේ තමයි පොඩි වෙන්න බොරු ගන්න. බනෑ කියනවා. අනේ නෑ ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා පුදුම ආදරයක් අපි දරුවන්ට උගන්වන. ගැත්ත තමයි උගන්වන්නේ බොරු. පුදුම කැක්කම කියනවා උගන්වනවා. ආය ගුරු මහතාවට ගුරු පියවරුගේ හඬ දෙන්නේ නෑ. හැබැයි උගන්වලා සාර්ථක වෙච්චි ගමන් ඌ බැට්ටා. who matter හිතුවක්කාරයෙක් වෙච්චාම අයින්ස්ටයින් තුන් සැරයක් එළවල තියෙනවා පන්ති ඉගෙන ගන්න ලක්ෂණයි ෂේක්ස්පියර් ඌ හැමදාම කට්ටක පන්ති කක් කරනවා පන්ති කරනවා ගුරුවරයා තාත්තා තියන ගහනවලු පුක පැතර වේවැලේ ඌ කියනවලු කවියටම උපං මම කවියටම අරපං එහෙම නැත්තම් ඉතියටියට ඔය ගහපං කියනවලු ගහනවා ඌ කවි කියනවා අම්මට තාත්තට ඕනේ කවිකාරයෝ කියන්නේ පහත්පත්ටි ඉහළපන්ති කියලා සිවිල් සර්වන් කෙනෙක් කරා. ඌ කවියට ඉඳ තියෙන ඌ කියන කවියට උපන් මම කවියටම අරපන්. එහෙම නැත්තම් හිතියට හිත ඔහේ ගහපන් කියලා නිසදස් කවි කියලා ගහනවා. ඕනම ලෝකේන ශ්‍රේෂ්ඨ වර්ෂයේ අධ්‍යාපනය ගැන කල්පනා කරන්න ඉස්කෝලේ මැට්ට. ඉස්කෝලේ මැට්ට. ඌ කියනවා. මේ උනාට ජීනියස් අධ්‍යාපන පාරමිතයට අහු නැති වුණාට ජීනියස්. ඒ නිසා අපි එනකොට ලොකු දැනුමක් ඇති වෙන්නේ. මේ කාමයේ නිසා මොට වෙනවා. එnde ende ende මොට වෙනවා. ඒ නිසා අපිට ආපහු ගිහිල්ලා කාමයට පොඩ්ඩක් තටා ගියලා නානත් සංඥාව එපා. එහෙම නැත්නම් වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් එපා. පරිභෝගිකත්ව එපා. සුඛෝභෝගීත්ව එපා. අවශ්‍යතාවෙන් දිය සම්පූර්ණ කරගත්ත ජීවත් වුණා නම් ඒව තිබ්බයි කියන ප්‍රශ්නයක් නැහැ. කවුරු සුඛෝභෝගී වුණා තමයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඥානත සංඥාව වෙනකොට ඒකත් සංඥාව වටිනවා කියන අනේකයි තියෙන්නේ. ඥානත සංඥාවට ඒකත් සංඥාවට අනේක මම කියන්නේ නිකන් මේ ඩොට් වලට යන එක. ටීවී එක black and white ඉඳලා colored ඉඳලා black and white ඉඳලා dots පේන වෙලාවට ගියාම ඒකත්. ඒකේ නෑ රූප. මේ කම්මැලි. බලන්නේ ගියාම හරි කම්මැලි. ඕල බෑ මේ හිතුවද හරි ජොඩි අප්පයි. හරිම ජොඩිය. ඒකත් සංඥාට ආවට පස්සේ හැම එකම එකයි. කොයි එකවත් නෑ. උයර බාල වේදන උත් එක මහත් එකයි මැෂින් එක යන්නේ නේද? සහෝදරංගල්.